දැයි ශිරු දිනාටම තිරුවන් සරණයි. අද අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ශිරු දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මොගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සරුවච්චන් වහන්සේ විසින් මේ මොගරාජ මානවකයට දේශනා කරපු මේ ලෝක දෘෂ්ටියක් ලෝකේ දිහා බැලිය යුතු ආකාරයක් අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ සරුවචනanse පෙන්වන දෘෂ්ටිය මේ අපි එක එකනා ළඟ තියෙන ඒ ඒ දෘෂ්ටි වල දකින්න ක්‍රමවල අවසානදී. ඉතින් ඒ නිසා අපිට ඒ අවසාන ඵලයට යන්න වෙන්නේ අපි දැනට පටන් අරගෙන දැනට ඉන්න තැන ඉඳලා ටික ටික ටික ටික ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒ සඳහා ක්‍රමයට අපි කියන ප්‍රතිපදාව කියලා. ප්‍රතිපදා කියලා කියන්නේ එක දවසක එක රැයකින් කරන වැඩක් නෙවෙයි. ජවනිකා රාශියකින් ලගාවිය යුතු තැන. ඉතින් අපි ඔක්කොම ඒ යම් යම් කොටස් දැන් පහු කරලා තියෙනවා. එනිසා අපිට මුල් මුල් ජවනිකාවල අත්දැකීම් තියෙනවා. ඒකම එnde ende ende ende ende සියුම් භාවයටපත් වෙනවා. ඉතින් ඒකම ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕනේ. කරනකොට කරනකොට කරනකොට ඒක පරිණාමයකටපත් වෙනවා. ඊ පරිණාමයකටපත් වෙනවා. ඉතින් ඒපත් වෙන අතරතුර ඒක වේගයේම අධි කියන එක තමයි අපිට තියෙන ප්‍රධානම චෝදනාව. අපි මේ යනවා අපි ළඟා වෙනවා වේගයේම අධි කිය. නමුත් ඒක බුද්ධ දේශනා හැටියට බලනකොට මේ වගේ බරපතල වැඩක, ගම්භීර වැඩක වේගයේ බලන්න යන්න එපා. ඒක අපිට තරම් වෙන්නේ අපි කරන වැඩේ තරම්ම බලවත් බරපතලයි. ඒ නිසා මේ වේගය හොඳටම ඇති. ඔක ඉක්මන් කරන්න ගියොත් වෙන්නේ ওই ටිකක් නැති වෙන එක. ඒ නිසා ඉවසීම කියන එක යම් ප්‍රමාණයකට ජවනිකා දෙක තුනක් පහු කරපු කෙනාට අත්‍යවශ්‍යයි. ඉතින් අපි අර හැදිලා තියෙන පරිසරයේ හැටියට ප්‍රතිඵල අපේක්ෂා කරන්න නිසා අනික් කට්ටිය අපිට වැඩි ඉක්මනට යනවා වගේ පේනවා. Taman වේගය අඩුයි වගේ පේනවා. ඒ නිසා මේ අරක නිසා වෙන්න ඇති මේක නිසා වෙන්න ඇති කියලා নানা විද්‍ය හේතු කාරණුත් පේනවා. ඒ නිසා අපිට අර ලොකු කඩිමුඩියක් තියෙනවා. ඉක්මන් කරන්න. ඉතින් ඒකම තමයි අපේ මේ ගමනේ විවේකේ නැති කරන්නේ. එහෙම නැත්නම් ගමනේ තියෙන අර උපේක්ෂාව නැති කරන්නේ. ඒ නිසා අපි ඒක සම්පූර්ණයෙන්ම කපලා හරින්න යන්නේ නැහැ. ටික ටික ටික ටික ඒකට හේතු කාරණු දක්වන ওই දැනට යන කරගෙන යන වැඩේ බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යන්න පුළුවන් එක තමයි ලොකුම අනුග්‍රහය. ඒක තමයි අපි කළ යුතු දේ. ඉතින් ඒ නිසයි ඒ දිගටම මේ මෝගරාජ කියන මානවකයට විතරක් නෙවෙයි සර්වජන් වහන්සේ විසින්මත් ඒ කිඹුල්වත්පුරේ ඒ නිග්‍රෝධාරාමේදී මමත් ගත කරන්නේ ශූන්‍යතා විහරණය තමයි කියපු එක ආනන්ද හැමදෙරත් එක්කත් කතාවක් යනවා. කොහොමද මේ ලෝකයේ දෙයක් ලෝකයේ තැනක් මේක විශ්වක් කියා ගන්න කෙනා මේක හිස් තුච්ච රිත් දෙයක් බවට පත් කරගන්න. මේක දෙයක් නෑ මෙතන කියන තැනට පත් කරගන්න තැන දක්වා යන ගමනක් ප්‍රතිපදාවක් තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක අද කාලේ වෙනකොට ඒ විද්‍යානුකූල ගවේෂණයන් අනුව විද්‍යාව ඇවිල්ලා හිර වෙලා තියෙනෙත් එතන. මේ ලෝකය කියලා තියෙන මොනම වස්තුවක් අරගත්තත් එහෙනම් මේ ලෝකයේ තියෙන ද්‍රව්‍ය කියන දේවල් දේවල් කියන දේවල් මැටර් කියන එක අරගෙන ඒක ලොකු කරලා ඒක ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඒක දෙයක් නොවන දෙයක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් මේ ශක්තිය සහ ද්‍රව්‍ය අතර සම්බීකරණය E mc2 කියලා හොයාගත්ත දවසේ දෙයක් ශක්තියක් පාටපත් වෙනවා ශක්තියක් දෙයක් පාටපත් වෙන්න පුළුවන්. එතකොට මේ ශක්තිය පාටපත් වෙච්ච ගමන් ඒක ශූන්‍ය වෙනවා. ඉතින් එතකොට විද්‍යාවෙන් කියන්නේ දෙයක් ශක්තියක් පාටපත් වුණාට පස්සේ ඒක නන් ලෝකල් වෙනවා. දෙයක් වෙච්ච ගමන් තැනක් ඇතෙනවා. ශක්තියක් පාටපත් වෙච්ච ගමන් ඒක විශ්වගත වෙනවා. ඒකට තැනක් නැති වෙනවා. දෙයක් පාටපත් වෙච්ච ගමන් විශිෂ්ට ගුරුත්වයක් හැදෙනවා. ද්‍රව්‍යයක් ශක්තියක් බාටපත් වෙච්චාම ශක්තියට විශ්තු වෘත්තයක් නැහැ. ඉතින් මේ දෙක තමයි ඔය ශක්තිය සහ ද්‍රව්‍ය අතර තියෙන වෙනස. ඒ වාගේම සරුවචන් ආංශේ අපිට පෙන්නලා තියෙනවා දෙයක් වෙන ක්‍රම පහක් තියෙනවා දෙයක් නොවන ක්‍රම පහක් තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ දෙයක් කිසිවක් නොකිසිවක් පාටපත් කරන්න තියෙන ওই ටූල්ස් පහ විතරයි. නොකිසිවක් කිසිවක් පාටපත් කරන්නේ toy පහයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ කිසිවක් නොකිසිවක් පාඩපත් කිරීමේදී ඊ타ත්ම වැදගත් සම්දිස්ථානයේ සරෝජාංශය පෙන්වන්නේ මේ රූප පිළිබඳව එහෙම නැත්නම් මේ රූප කියලා කිව්වහමත් ඒකේ භාෂාමේ පොඩි විස්නාගත විදිහක් තියෙනවා. මෙතන රූප කියලා කියන්නේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන පහටම. රූප කියන නම දෙනවා. මේ මේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන මේ දේවල් දෙයක් බවට කෙනෙක්පත් කර ගන්නවා පත් කරගත්ත වෙලාවේ ඉඳලාම එයාට මේ මායාගේ බැල්මට ලක් වෙනවා ඒ හැම දෙයක්ම කිසිවක්ම නොකිසිවක් පාඩපත් කර ගන්න පුළුවන් අපි ගත්තොත් මේ ඇහැට පේන රූප රූපයක් ඒක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් ඒකේ මොනක්වත් පේන දෙයක් නැහැ. ඒකේ තියෙන ශක්ති වගේක්. ඒ ශක්ති පුඤ්ජ තවදුරටත් විග්‍රහ කරලා බැලුවොත් ඒව ඒ තමන්ගේ අනන්‍යතාවය රකින්නේ දිය වෙලා යනවා. චොත්තෙන් ගියාට පස්සේ තමයි අද අපි ඉන්න කාලේ වෙනකොට විද්‍යාව දැන් අවුරුදු 40ක 50ක ඉඳලා සම්පූර්ණ මේ භෞතික ස්වභාවයේ නැති වෙලා ඕනෙම භෞතික දෙයක් නිකන් ශක්තියක් බවටපත් වෙනවා කියන කතාව ආපු වෙලාව ඉඳලා විද්‍යාව සහ গুপ্ত දේ අතර තියෙන සීමාව නැතුව ගියා. গুপ্ত දෙයක් වෙන්න පුළුවන් භෞතික වස්තුවක් වෙන්න පුළුවන්. ඒක එදා ඉඳලා විද්‍යාව විශාල පටලවිලක පටලවිල ඉන්නවා. ඉස්සෙල්ලා විද්‍යාව බාරගත්තේ දේවල් එක විතරයි. গুপ্ত දේවල් පල්ලියට බාර දුන්නා. ඒක ඩිකාටේ විසින් මුලින්ම බෙදලා දුන්නාට පස්සේ තමයි විද්‍යාව කියන එක ලෝකේ පහළ වුණේ. දැන් බලනකොට අර පල්ලියට දීපු දේ බුද්ධ ද්‍රව්‍ය කියලා බාරගත්ත භෞතික විද්‍යාවයි දෙක අතර මේ මාරු වෙන පටන් අරගත්තා. ඒක අපි ක්වොන්ටම් ෆිසික්ස් කියලා කියනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ පේනවා දෙයක් කිසිවක් නොකිසිවක් බාටපත් වෙන්න පුළුවන්. නොකිසිවක් නැවත කිසිවක් බාටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී මේ කිසිවක් නොකිසිවක් බාටපත් කිරීමේ ක්‍රමය බෙදා දැක්වීම රිඩක්ෂනිසම් කියලා තමයි විද්‍යාව කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට බණ භාවනා කරන අපට කියලා දෙන්නේ දේවල් කියලා අල්ල බදා ගන්න දේ තමයි <clears throat> කාම ලෝකේ කියන්නේ. එහෙම නැත්නම් කාම ගුණ කියන්නේ. ඒක නිසා අපි කාම ලෝකෙන් තමයි බී වෙන්නේ. බී වෙලා එළියට ආවට පස්සේ පේනවා ඒ ලෝකේ මොන තරම් ආලවට්ටම් කරන්න ගියත් හති කොන දුකයි. කොහයක්වත් ඒකේ අය ඇඟිල්ල ගහලා ගන්න දෙයක් නැහැ. අසුචි මූත්‍රායි. ඊටාම සුළු කොටසක් ගඳයි. ඒ වගේ ਸਰවඥයන් සඳහන් කර තිනවා මේ ලෝකය කියලා ගත්ත හැම එකේම තියෙන්නේ පුදුමාකාර තමනුත් ගඳ ගහන අනුමුත් ගඳ ගසන දෙයක්. ඉතින් ඒ නිසා අපි වගේ සමහරෙකුට හිතෙනවා ඒ ලෝකෙන් පොඩ්ඩකට වෙන් වෙලා එහෙම නැත්නම් කාම ලෝකෙන් වෙන් වෙලා එහෙම නැත්නම් මේ ඉඳුරම් පිනවන ලෝකෙන් වෙන් වෙලා මේ වගේ තැනකට එන්න. මේක තමයි ශූන්‍යතාවය තාමත්ම වැදගත් දෙේ. මොකද අපිට පේනවා දැකිලා තියෙනවා. අපි දෙන්නෙක් එකතු වෙලත් නෙවෙයි මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. දැහිලා තියෙනවා මේකේ මොකද්ද පුසක් තියෙනවා කියලා. ඒ කොම්බයක් මෙතන තියෙන ඇතුළේ මොකක්වත් නැහැ කියලා. මෙන්න මේ දැක්ම තමයි තාමත් වැදගත් ඊට පස්සේ තමයි අපි ඒ කාම ලෝකෙන් පොඩක් අයින් වෙලා මේ වගේ තැනකට ආවයි කියලා කියන්නේ එහෙම නැත්නම් ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. ගිහිගේ අතහැරීම කියලා කියනවා. අන්නේ ගිහිගේ අතහැරන වෙලාවේ අපෙන් අයින් වෙන කෙලෙස් ප්‍රමාණය මෙතෙකයි කියලා සීමා කරන්න බෑ. එහෙම නැතුව හිතන්න මේ වෙලාවේ ගෙදරක හිටියානම් අපි කොන තරම් දේවල් පටලවගෙන දෙන්නේ. කී දෙනෙක් එක පැටලිලා ඇහත් එක පැටලිලා කනත් එක නාසයත් එක දිවත් එක පැටලිලා පඹ ගාලේ පැටලිලා ජීවත් වෙනවා. දැන් මෙහෙ ඉන්නකොට පැටලින් නැති නිසාත් නිකන් උණ වගේ තේරෙනවා. පාළුයි වගේ. අර කක්ක ගෑවෙන්නේ නැති වෙච්චාම කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ දැන් ගෙදර යන්නේ කොයි වෙලාවද කියලා හිතා ඉන්නවා. ගෙදර ගිය ගමන් හිතනවා රිට්‍රීට් එකට යන්නේ කවදද? රිට්‍රීට් එකට ආපු වෙලාවෙ ඉඳලා කියනවා රැයට කන්නේ කවදද? ඔය එක තමයි තියෙන්නේ අපිට ප්‍රශ්නේ. නමුත් මේ පරිශන හරි කරනකොට තේරෙනවා මේ රිට්‍රීට් ඇට්මොස්ෆියර් කියන එක තේරෙනවානේ. ඇතුළට ආවට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒක ආවට පස්සේ පේන්න පටන් අර ගන්නවා අර කාම ලෝකේ ගත කරපු හැදිච්ච වැඩිච්ච මේ හිත ඒ කාමයාගෙන් වෙන් කරපු ගමන් කැලෙන් එළියට ගත්ත කුළුමිහරකෙක් වගේ පුදුමාකාර නැටිලක් නටන. ඒ නිසා කාටවත් ඒ ගීගේ අතාරපු කාටවත් ගීගේ අතෑරියට පස්සේ හිතේ සාන්තියක්වත් උපේක්ෂාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට මාළුවා ගොඩ දැම්මා වගේ, පණුවෙක් දෙකට කැපුවා වගේ මියා කුළුමී හරකෙක් කැලින් එලියට ගත්තා වගේ පුදුමාකාර කුළු ගතියක් එනවා. ඉතින් මේ නිසා හුඟ දෙනෙක් භාවනා කරන්න යන අය පිස්සු කියලා ඔබ කරලා වැඩක් නැහැ මේ ගෙදවල් වල ඉඳගෙන කාලා බිලා ඉන්න එක ඊට වැඩිය හොඳයි කියලා හිතන මොකද ඒ තරම් ඇත්තටම කියනවනම් ඒ ගීගේ ඉඳලා මේ කාම ලෝකේ ඉඳලා ඉඳුරම් පිනවන දැන්ලා මේ වගේ තැනකට ආපුවාම පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඉතින් වෙනස කෙනෙකුට වාසියට දෙනවා කෙනෙකුට අවාසියට. 99කට විතර අවාසියට හිතෙනවා. ඒගොල්ලන්ට පේනවා මේ ආවට පස්සේ හරි කරදරයි බලාපොරොත්තු වෙන හිතේ ඒකකතාවයකුත් නැහැ. සීලය රකින්නත් තමයි. ඊට මිට වැඩි හොඳයි ආයෙසරක් ගිහිලා අර කාම ලෝකේ ගත කරා. ඉතින් ඒගොල්ලෝ নানা ප්‍රකාර අදහස් මතු කරනවා. ඒගොල්ලෝ කියනවා අපිට කියලා නිවන් දකින්න බෑ. ਸਰබලදාරි දෙයයන් ආශ්‍රය අවිල්ලලා අපේ නිව ගලවයි. ආයෙනම් ඒ ඒගොල්ලෝ ඒ පැත්තට වෙලායි. තව කට්ටියක් කියනවා මේ බුද්ධ සාසනය ඕක කරන්න බෑ. මෛත්‍රී බුද්ධ සාසනය මේට වැඩිය ඉන්ටර්කූලර් එකේ ගිහිල්ලා වගේ නිවන් දකින්න පුළුවන්. දැන් අමාරුයි පාර කැඩිලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ මෛත්‍රී බුද්ධ සාසනය කන්නේ. নানা ප්‍රකාර පමාවල් වලට වැටලා ගත කරනවා. ඔය කවුරු හරි ඇහුවොත් ප්‍රශ්නයක් මේ ශූන්‍යතාවයේ ශූන්‍ය විදිහේ ලෝකේ බලන යන කෙනෙක් ඇහුවොත් අපි ගීගී අතහැරියා. ගීගී අතහැරියාට පස්සේ මේ හිතේ මේ කැළඹිල්ල මේ ඇති වෙන අධික වේග ගැවිනිල්ල කුළුමිහරක වගේ කුලප්පු වෙන ගතිය මගේ පුද්ගලික දෝෂයක්ද? දැන් මේක මානව මනසද මේකට අපේ ආධ්‍යාත්මික ගුරුවරු මොකද්ද දීලා තියෙන උත්තරේ කියලා බැලුවොත් මේ Hindu ආගමේ යන්තම් බුද්ධ ආගමේ තරුවචනසේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණ එකේ සහ පහළ වුණාට පස්සේ තියෙන එකේ මේක පිළිබඳ සෑහෙන පරිශර කරලා තියෙනවා. දේවනිකාය ආගම් වල කිසිම තැනක මේ වගේ දෙයක් කියන්නේ ඒ වගේ මේ ගිහිගෙන් අතහැරලා බණ භාවනා කිරීමක් ගැන එවැනි නිකායල සඳහන් කරන්නේ මොකද ඒගොල්ලෝ අවසාන විනිශ්චය දවසේ එනකම් බලා ඉනවා. දෙයයන් ආංශය අපිව ස්වර්ගයේ සදාකාලික දිවි ලෝකයට යවයිද? එහෙම නැත්නම් අපායට යවයිද කියලා එතකම් පර්ගටරි එකේ ඉන්නේ. නමුත් Hindu ආගමේ කරලා තියෙනවා. ඒ කරගෙන ගියාට පස්සේ ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඒ ගිහිගේ අතහැරියාට පස්සේ ඒගොල්ලෝ එක්ක තද්ද බල අත්ති කියලා මතාන යෝගයකට හිත දා ගන්නවා. එහෙම නැත්නම් තද බල කාමසුකල්ලි කාණ යෝගයකට හිත දා ගන්නවා. දාලිවරලා අර ඇති වෙන වෙහෙස නැති කර ගන්නවා. සරුවචනසිත් ඒ දෙකම කරා. අත්ති කිලමති ආයෝගේ අන්තිමටම ගියා. ගිහිල්ලි වෙරලා නිවන් දැකලා ඉස්ලාම දේශනා කරේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. පැවිද්දක විසින් මහණෙනි අතහල යුතු අන්ත දෙකක් තියෙනවා. දැඩි ලෙස කාමයට බැඳෙන්නත් එපා. දැඩි ලෙස ආත්ම ක්‍රමතේ කරන්නත් එපා. උබෝ අන්තේ විදි උබෝ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සිතබ්බා ඒ දෙකට යන්නේ නැතුව මධ්‍ය ප්‍රතිපදාව මම ගලවුණා කියලා. දැන් අපිට අවශ්‍ය වෙනවා ගීකින් අතහැරපු කෙනාට අපිට මධ්‍ය ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. 100%ක්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැන්දෙන් කවන්න වෙනවා. මොකක්දයි මෙතන මේ ඊගාට කළ යුත්තේ කියලා. ඉතින් ඒක තමයි මම ඊයේ මතක් කරේ සරුවචනසේ දේශනා කරලා තියෙන්නේ යම් වෙලාවකදී කාමයෙන් ඉන්ද්‍රිය පිනවීමෙන් නැත්නම් අපි කියනවා මේ ඉඳුරම් පිනවීම එහෙම නැත්නම් මේ කාම ගුණයන්ගේ ගිලී ගත කරන කෙනෙක් ඒ කාමේලු මේ හොඳට හතපය හයිය තියේදී තරුණ වයසේදීම එහෙම නැත්නම් බැරිකමට නැතිකමට කැලේ රින්ගන එක නෙවෙයි තියෙන වෙලාවට ගියොත් එයාට කාමයේ අතහැරියාට කාම සංඥාව බැට දෙන්න පටන් ගන්නවා අර කරපු හැම කාම ක්‍රීඩාවක්ම අර විඳපු හැම ඇහ කන දිව නාසය පිනෝපි වගේ හෙවණැලි ඒ වගේ සංඥා අතෝරක් නැතුව බැට දෙන්න පටන් ගන්නවා. ඒ නිසා කබලෙන් ලිපට වටනවා වගේ තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා කාම ලෝකේ ඉන්න අයත් ඒ පුද්ගලයා දිහා බලලා hina වෙනවා. මේ පුද්ගලයාත් කල්පනා කරනවා පඬිතකමට මම ඇවිල්ලා මේ කරන්න ගිහිල්ලා දැන් අර ත්‍රිපිටකවත් නැහැ හරි අවුලකටපත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ප්‍රශ්න අහන්නේ කලාතුරකින් කියන තමයි සරුවචනාංශගේ හොඳයි ස්වාමීන් වහන්සේ මම දැන් ගිහි ගියත් ඇරියා දැන් මට මේ ඇති වෙලා තියෙන විපල්ලාසයට මොකද කරන්න කියලා. ඉතින් එහෙම ප්‍රශ්න අහපු තැන්වල සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවා මේ මහා දුක්ඛඳ කාමය සහ කාම සංඥා කියන දුක්ඛඳ ගෙවීමට එක පහරෙන් අයින් කරන්න බෑ. පියවර ගානකින් එහෙම නැත්නම් කියනනම් කමටහන් ගානකින් එහෙම නැත්නම් කියනනම් අවස්ථා ගානකින් මේක අයින් කරන්න තව මොකක් හරි අල්ලන්න ඕනේ කියලා. උන්නෝතන තමයි අපිට උගා කියලා පටලවිලා තියෙන්නේ. මේ කරදරකාරී කාම ලෝකේ අයින්කරනද මේ ඉඳුරේ ඉඳුරම් පිනවේ අයින්කරනද අඩේට ගන්නෙ මොකද්ද? අල්ලන්න ඕනේ මොකද්ද කියලා. උඟ දිනේ කතා හැරීම ගැන හයියෙන් කතා කරනවා. අතහැරීම 100%ක් කරන්න. මේක සාපේක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා මේ කාමයේ සහ කාම සංඥාව අතහරින්න නම් ඇල්ලිය යුතු දේ තමයි කමඨං කියලා අපි කියලා තියෙන්නේ. ඒකට 40ක් තේරවාදයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එතනදී ඒ කෙනා ඒ අඩේට ගන්න දේ වාංගුවට ගන්න දේ හරියම තීරණාත්මකයි අපි දන්නවා බර ගලක් උස්සන්න අපි ඒකට පොඩි ගලක් වාංගුවට අරගෙන ලීවර් කෙරුවට පස්සේ අර බර ගල හොල්ලන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමයක් ਸਰවචන් සඳහන් කර තිනවා මේ කාමේ සහ කාම සංඥාව කියලා කියන්නේ පුදුමාකාර ආතතියක් පුදුමාකාර අසහනයක් ලෝකයා ඒක ගලවන්න හොල්ලන්න බෑ කියලා හිතාන ජීවත් වෙන ලෝකයක් ඒ විතරක් නෙවෙයි ගැළවිල්ල කතා කෝක වෙතත් තව තවත් කාමයේ වඩන ලෝකයක් ඒ වගේම අනික් අයට කාම සංඥා විකුණන ලෝකයක් දැන් තියෙනවා අන්නේම ලෝකෙක මේ කාමයේ සහලවන්නේ කොහොමද කාම සංඥා සහලවන්න නම් ඒක ඒක විසින් හොල්ලා සහලවන්න බෑ ඒකට ඊට වැඩිය පොඩි මුත්තට ස්ථාර වෙච්ච අඩේකට තියලා ඒක ලිවර් කරන්න ඕනේ ඉතින් මේ මේ ගන්න අඩේට කියනවා ආත්මය මේ මෙතෙන් අත්තාන දිට්ඨිය ඌහච්ච කියන එකට හෙල්දි ඊගෝ එකක් හදාගන්නයි කියලා. එහෙම නැත්නම් කියනවා අර කාමයට ඇදෙන ආත්ම දෘෂ්ටිය වෙනුවට ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න පොඩි දෘෂ්ටියක් හදාගන්න ආත්මයක් හදාගන්න හදාගෙන ඒ දෘෂ්ටියට ඒ ආත්මයට ඒකට වාංගු කරලා අර මහා කාමය හොල්ලලා දාන්නේ. ඉතින් මෙන්න මේ විදියට කාමේ සහ කාම සංඥාව කියන මහා ආතතිගත දේ එහෙම නැත්නම් අසහනකාරී දේ අයින්කරනද බුදුජානන් වහන්සේ මේ සෞඛ්‍ය සම්පන්න ආත්මයක් බදාගත යුතුයි කියලා කියන කතාව මේ විදිහට සාපේක්ෂව තේරුම් ගන්න අපේ අර්ථ කතාව බොහෝ මැලිකමක් දක්වනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කියනවා සියල්ලම අතහරින්න ඒක අතාරින නිසා මොනවාක්වත් අල්ලන්න එපයි කියලා. ඉතින් මේ අයින් කෙරුවට ඒ වැඩි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කීප ඔලකම පෙන්නලා තියෙනවා. ඒ ගන්න අඩේ හොඳ හිඳ ගන්නව නෙවෙයි අර විශාල දුක්ඛඳක් අයින් කිරීමට දෙයක් නැතිකම නිසා ගන්නවා ඒක එච්චර වටන දෙයක් වෙන්න ඕනේ හැබැයි ස්ථාවර දෙයක් වෙන්න ඕනේ ඒ හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ ඒකට තියලාම වාංගු කරන්න කියන. අන්න ඒ කතාවේදී ඊ අපි චුලසුඤ්ඤත සූත්‍රයේදී දැනගත්තා. අපි කැලෙන් ගමෙන් කාමෙන් ගිහිගෙන් අතහැරීම සඳහා අපි ඉස්සර අරණියකට යනවා. ඒ අරණිය අල්ලා ගැනීම හරහා තමයි කොච්චර අරණියට ප්‍රේම කරනවද කියනවනම් ඒ තරමටම ගමේ කාමයේ අයින් වෙලා යනවා. gedaradara කාමයේ අයින් වෙනවා. ඉතින් අරණිය ප්‍රේම කරන්නේ නැත්තම් ඉතින් ආයසරයක් වැඩිලා තියෙන කාමයටම තමයි. ඉතින් ඒ නිසා මේ හම්බෙච්ච විවේකයේ මේ හම්බෙච්ච හුදකලාව කරදරයක් කංකටොල්ලක් සබ පහසුකම් නැති තැනක් විදිහට කල්පනා කරන එකනට සාර්ථකව කාමෙන් සමුගත්තයි කියලා. తాවකාලිකව සමුගත්තයි කියලා සතුටු වෙන්න අමාරුයි. ඒ නිසා භාවනා කරන කෙනා මේ හම්බෙච්ච විවේකයට මේ අරණ්‍යයට මේ වගේ විවේකයට දක්වන ආකල්පයෙන් හිතා ගන්න පුළුවන් මෙයා ප්‍රායෝගික මිනිසෙයිද එහෙම නැත්නම් මේ ලැබිච්ච අඩේ මේ ලැබිච්ච වාංගුවට ගත්ත දෙයට ප්‍රයෝජනේ සලකලා ප්‍රේම කරන්න දන්නේ නැත්නම් අසාධ්‍යයි தත්ත්වේ. කොට ගන්න බෑ. ඊට පස්සේ ඒ අරණ්‍ය කියන අඩේ වෙනුවට මේ කය කියන අඩේ ගන්නවා අරණ්‍ය සතුරු වුණාට පස්සේ. ඉස්ලාම කාමයට සතුරු වෙච්ච මනුස්සයා කාමයේ අතහැරලා ගීගේ අතහැරලා උන අරණ්‍ය අල්ලනවා. ඒක අමාරුයි. ඒක තමයි තපස කියලා කියන්නේ තමයි භ්‍රමචාරී කියලා කියන්නේ මහාන වෙනවයි කියන්නේ යෝගාවචරයි කියන්නේ භ්‍රමචර්ය රකින්නයි කියන්නේ ඕක. ඉතින් ඒක අමෝරාවෙන් නම් තමයි මේ තිත්ත වේතක් බොන්නේ නිසා බේත විසි කර කර පැංගිරි මිරික මිරික බේත බොන්න ගත්තොත් ඒ බේතේ ಗುಣ ගන්න බෑ. මේක තිත්ත බේතක්. නිසා නහය වහගෙන බීපං. බීලිවල බුවක් කැල්ලක් ආපං. එච්චරයි කරන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා බේතර බනින්නත් එපා, දොස්තර බනින්නත් එපා. මෙන්න මේ මේ වැඩේ කරනවා දකින්ද මම අවුරුදු 10ක විතර ට්‍රේන් කරා. මම දැක්කා කිසිම කෙනෙක් ගිහිගේ අතහැරපුවායි සතුටින් නැහැ. ගිහි ගිහි ගෙදර ඉන්නවටත් වැඩි අප්සෙට් එකේ ඉන්නේ. එක්ක අත්ත කිලමතන යෝගයට දාගෙන එක්ක කාමද කල්ලි කාණ යෝගයට දාගෙන උග්ගුරට හොරා බේත් බිබි ගත කරන්නේ. ඒ නිසා මට පෙනුනේම ගිහිගේ අතහැරපු ඔක්කොම ජාතික මට්ටමේ විහිළු කාර්යෝ කියලා. මේ සාමාන්‍ය ගෙවල් දොරවල් මට්ටමේ නෙවෙයි ජාතික විහිළු කාර්යෝ කියලා. හරියට කියවා මම ඒ දවස්වල කියලා කියලා බැලුවා මේ මිනිස්සු මේ අපරාධේ එලෝටත් නැතුව මෙලෝටත් නැතුව මේ ගත කරන ජීවිතේ. නමුත් භාවනා කරගෙන කරගෙන නැත්නම් ඉදිරියට යනකොට තේරෙන පටන් ගන්නවා මේ මේක අයින් කරන්න මේ අඩේ ගන්න නැතුව බෑ. හැබැයි මේකට ගිය ඔක්කොමලා විඳවන එකයි කරන්නේ. කොටිම කියන යෝගාවචරය පවා සතුට නෙවෙයි ගත කරන්නේ. යා බොහොම දුකෙන් ගත කරන්නේ අයියෝ ගෙදර ඉඳලා ආවට. මෙහි ඔය කියන දේ හම්බුනේත් නෑ මෙහෙත් කරදරයි උඩත් කටු බිමත් කටු තමයි. ඒක නිසා මේක අල්ලන්න ප්‍රයෝජනෙ සලකලා මහා විශාල ගලක් අයින් කරන්න ගත්ත අඩේට මේක අරගන්නවා. එළ පොට්ටල වෙච්ච ගම මේ මේ අරණ්‍ය වාසී සුවයක් වෙච්ච ගම. එහෙම නැත්නම් හුදේකලාව රසයක් වෙච්ච ගම. විවේකයේ රසයක් වෙච්ච ගම. එහෙම නැත්නම් විශ්‍රාමයේ රසයක් වෙච්ච ගමන් ඒ ගල අයින් කරන්න තව පොඩි ගලකට අඩේකට ගන්න ඕන. ඒක ਸਰවචන්සියේ කය තමයි පෙන්ලා දෙලා තියෙන. අරණ්‍යයට ආපු ගමන් ඒක හොඳට පහසුකම් ටික හදාගන්න යැපෙන්න විතරයි සුඛෝභෝගී නෙමෙයි වෙච්ච ගමන් බලන්න ඕනේ ඒ අරණ්‍යයේ තියෙන දරතේ විශාලයි ඊට වැඩිය අරතේ අරණ තියෙන පරිලාහයේ විශාලයි දැවිලි දැවිලි විශාලයි ඊට වැඩිය හොඳයි කයේ තියෙන දැවිලි දැවිලි නිසා કોઈ භෞතක හෝ කෙනෙකුට කාමයේ අයින් කිරීම සඳහා අත්ෝරගත්ත කාම අරණ්‍ය වාසය ඒකේ පටල වෙච්ච ගමන් ආයේ ඒකත් එක්ක ප්‍රේම කර කර ඉන්න එපා. පුළු හැකි ඉක්මනින් ආයතරයක් ඒකයින් කිරීම සඳහා කයට හිත දාන්නයි කියලා. ඉතින් මේ කයට හිත දැමීම নানা ආකාර වචන වලින් පුදුමාකාර විප්ලවීය සංකල්පයක් විදිහට සර්වචාන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කියලා මේකට කියනවා. කායගත සති. කායානුවගේ සිහිය කියලා. එතනින් ගියාම පොට්ටපාද සූත්‍රය සඳහන් කරලා තියෙනවා පළවෙනිම අත්පටිලාභයේ විදිහට ඕලාරික අත්පටිලාභයට හිත දාන්නේ කියලා. ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මොකද්ද කියලා මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන මේ කබලින්කාර ආහාර ගන්න, ඒ කියන්නේ හප්ල කන ආහාර ගන්න, හතර මහා ධාතු භූතයන්ගෙන් හැදුනා වූ මේ කයට හිත ගන්නයි කියලා. ඒ හිත කයට ගන්නකොටම කාමේසා කාම සංඥාව කියන දෙකෙන්ම අපි නිදහස් වෙනවා චිත්තක්ෂණ වටේ. නමුත් ඒකේ අසාධාරණ පැත්තක් තියෙනවා. එහෙම නැත්නම් අවාසිදායක පැත්තක් තියෙනවා ආධුනිකයට. ආධුනිකයට කයට හිත ගත්තට ඒ කයේ පවතින හිත නිසා කාමේ සහ කාම සංඥා දුරු වෙච්ච බවත් හිත නික්ලේශී වෙච්ච බවත් නූපන්න කුසල් නූපදින් පවතින නූපදමින් පවතිනවා කියන එකත් උරගාල බලා ගන්න දන්නේ. ඒ නිසා යා කයට ගත්තට පස්සේ චෝදනා කරනවා අතන රිදෙනවා මෙතන රිදෙනවා අරකයි මේකයි කියලා කැක්කුම් පිපුරුන් චෝදනා රාශියක් කරනවා. එයා කියා කවදාද තේරුම් ගන්න මේ කැක්කුම් පිපුරුන් තියෙන තාක්කල් හිත කයේ. කැක්කුම් පිපුරුන් දන්නා තාක්කල් සතිමත්. ඒ තාක්කල් චිත්ත ප්‍රවෘතිය නූපන්න කුසල් නූපදනවා. ඒ නිසා කොච්චර වෙලාපට මේ ඕලාරික කයෙහි එතම චාතු මහා භූතික ඕලාරික කබලින්කාර ආහාර භක්ක කයේ හිත තියාගෙන පුළුවන් ද කියන එක බැලුවොත් මුළු මානව වර්ගයාම තමන්ගේ කයට වෛර කරනවා. එහෙම නැත්නම් මම දැන් මෙතන කියන එකට වෛර කිරීම අනුව තමයි අපිට මේ සාහිත්‍යයක් ලෝකේ හැදිලා තියෙන්නේ. පරිේශන ලෝකේ හැදිලා තියෙන්නේ. දැනුමක් කියන එකක් හැදිලා තියෙන්නේ මේ කයට කරන වෛරය නිසායි අපි නානා ප්‍ර දැනුම් පිටිපස්ස යන්නේ පරිේශන පිටිපස්ස යන්නේ රූපලාවන්‍ය කරන්නේ මේ සාහිත්‍ය හදාගන්නේ නැටුම් හදාන්නේ ඔපෙරා ඩාන්ස් බලන්න යන්නේ ටෙලිවිෂන් හදාන්නේ පත්තර බලන්නේ නවකතා කියවන්නේ සේරම මේ කයට කරන වෛරයක් වශයෙන්. ඉතින් කවදා හරි කාට හරි තේරුණොත් ඔය ලයිස්ට්ුවේ මොන එකට හිත ගියත් කයෙ හිත නැහැ කියලා. එතකොට අපි ජීවිතේ ලස්සන වර්ෂේ වයස අවුරුදු 6 ඉඳලා සමහරලාට ඉගෙනීම සඳහා නම් අවුරුදු 30ක් විතර ගත කරනවා. අඩු ගානේ 20ක්. ඊට පස්සේ තවත් ගොම්මාලා නාකි වෙනකම් කඹරනවා. ওই ටික හොයන්න. ওই කියන මේ කයේ හිත නොතබ මේක පිස්සු කෙලවන්න තියෙන දේවල් වලට කඹරනවා. කඹුරලා 55 පෙන්නට පස්සේ ඉතින් ඔන්න මාරාන්තික ලෙඩේ පේනවා. දැන් දන්නවා මූ මැරෙන්නේ දීවැඩියාවෙන් කියලා. එතන මේක මැරෙන්නේ ප්‍රෙෂර් එකෙන් කියලා. එතන මේක මැරෙන්නේ මේ කියලා භයානක ඒ රෝගේ එන්න පටන් අර ගන්නවා 55 දී කොහොමඩක්වත් සෝහන ලකුණු පහළ වෙනවා. පහළ වුණාට පස්සේ හම්බ කරපු සේරම ඉතින් ඉස්පිතාලට ගෙවලා ඉන්ෂුරන්ස් වලට ගෙවලා මොනවත්ක්ත්ම නැති මනුස්සයෙක් විතර මැරලා යනවා. මොනවත්ක්ත්ම නැහැ. ඉතින් කාට රැඩුවන්නේ 55 දිවත් තේරෙනවා නේද? ඇමරිකාව වගේ රටවල 55 දී විශාල භයානක තත්ත්වයකටපත් වෙනවා. මොකද පෙන්ෂන් ගත්තට පස්සේ මේ මාසේ අවලංගු කාසියක් බවටපත් වෙනවා. ඌ ගිහිල්ලා මේ වැඩි හිටි නිවාසයක නැත කරනවා. නැත්නම් හොස්පිටල් වලට බාර දෙනවා. ඊට පස්සේ ඒක ඊට පස්සේ එක්සිකියුටිව් පවර්ස් ඇත්තෙත් නැහැ මොකක්වත් නැහැ. පණ්ඩි හරිච්ච බල්ලෙක් වගේ ඔහේ ඉන්න බැල්ලියොත් ඉන්නවා. පිරිලා ඒක තමයි අද ලෝකේ තියෙන ශිෂ්ටාචාරය. කාට හරි තේරුවොත් මේ මුළු ජීවිතේම ගත කරලා තියෙන මේ 6 4 තේරන වයසේ ඉඳලා මේ මේ දේ එනකන් මේ කයර වෛර කරමින් ඉන්නේ කියලා. මේ හැම සුඛෝපභෝගී දෙයක්ම හැම දෙයක්ම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කයට තියෙන වෛරය හරහා. ඉතින් අද තියෙන දැනුම් සම්භාරෙම ලෞකික දැනුම් සම්භාරයක් සුසාන වර්ධනයක් විතරයි කරන්නේ. ඒ වෙනුවට කය පිළිබඳව හැදෑරීම සරුවචාන්සේගේ කායගත සතිය තියෙනවා. ඉතින් ඒකට සරුවචාන්සේ හරි ලස්සනට පුදුම විදියට මේ ශූන්‍ය විදියට ලෝකේ බලන්න ඕන කෙනෙකුට කතා කරලා කියනවා. දැන් ඔබ ඉදර දොරේ තියෙන කාංකටලු දැක්කනව. ඔබ දැන් අරණ්‍යකටත් ආවනව. ඇවිල්ලා කවුරු හරි කියන දෙයක් අහලා කායට හිත ගත්තනේ. ගත්තට පස්සේ ඒකේ ඔය කියන සුන්දරත්වයක් පේන්නේ මේ කයේ තියෙන නවයක් දොරවල් වලින් කාර්වලු වැగిරෙනවා. 32ක් කුණප අසුචි අසුචිනෝ පච්චවෙක්කදී. ඉතින් මේක කොහොමද අඩේකට ගන්නෙ? මේක කොහොමද අර විශාල අසුචි කන්ද අයින්කරනද මේක කොහොමද මේ වාංගුවට ගන්න? මේක කොහොමද අඩේට ගන්න කියන එකට සරුවචනංශයේ උපමා දීලා තියෙන හැටි කියලා තියලා තියෙන හැටි බලනකොට මේ manussත්ත්ව ප්‍රතිලාභේ කියන්නෙම සැපක්. ලැබපු එක එකක්වත් කයට සැප වෛර කරන්නේ නැහැ. සමා වෙන කයට මෛත්‍රී කරන්න දාන. කරන්නෙම ඒ වෙනුවට අතීතයට යනවා අනාගතයට යනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිතනවා. ගෑනු 30ට පුරාවට පිරිමි ගැන හිත හිතා යනවා. පිරිමි පුරාවට ගෑනු ගැන හිත හිතාන. ඒක බෙට හාෆ් කියලා කියනවා. මගේ ඒක සවුත් හාෆ් එක අරක බෙට හාෆ් එක. ඉතින් කොයි වෙලාවෙත් ඕකම තමයි වැඩි. ඒකට කවි ලියනවා, සින්දු ලියනවා, ලපනම වංශාන්ද, සේසෝමි ගුණිනා කියලා. ඉතින් බොහෝ ලස්සන సౌందර්යයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ හැම එකකින්ම කරන්නේ මේ මට ලැබිච්ච එක හරි නෑ. මට ලැබිච්ච එක සෙකන්ඩ් හෑන්ඩ් එකක්. ඊගාව ආත්මෙ මේට වැඩිය දිග පළල සහිත ඇඟක් මට ලැබේවා. මට දිව්‍ය ඇඟක් ලැබේවා. මනුස්ස ඇඟක් ලැබේවා. දිව්‍ය රජකම ලැබේවා. සිටුකම ලැබේවා කියලා මේ තේරෙගෙම කරන එක නිසා අපි කොච්චර අපි කොච්චර මේ ලෝකයා දෙන ලනු කනවද කියලා මේ ඕලාරික අත්පටිලාභයේ බුදුරජාණන් සඳහන් කරලා තියෙන ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මේ කය. බම්බයක් පමණ වූ කය. මේ කය ලාභයක්. ඒකෙන් හිත පිට ගිය හැම වෙලාවෙම මායя බලාගෙන ඒක යනකොටම මායя දාන්න. ඒක සඳහා මායя ගොඩාක් දේවල් හදලක් තියෙනවා. මේකෙන් පිට පණින්න. කොයි වෙලාවක හරි හිත කයේ පවත්තන්නත් ඕනේ අනිත් එක ඒක ගැන ආඩම්බර වෙන්න. ඒක පිළිබඳව සමාදම් වෙන්න. අනේ අම්මේ බුදු කෙනෙක් පහළ වෙලා බුද්ධෝත්පාද කාලය ලැබිලා අනේ අම්මේ manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා අනේ අම්මේ මට ක්ෂණ සම්පත්තිය ලැබුණා කියලා ඔය වරන් තුන සතුටු වෙන කෙනෙක් දැක්කොත් ජීවිතයේ දවසේ පැයේ කොච්චර සුළු වෙලාවක්ද අපි ඔක ගැන කල්පනා කරලා සතුටු වෙන්නේ. දබන්න තියෙන දුර්ලභම වස්තු තුන. බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා. මේ manussත්ත්ව ප්‍රතිලාභයත් අංගබුලාවක් සහිතව ලැබිලා තියෙනවා. ඊට පස්සේ ක්ෂණ සම්පත්තිය අපූප වෙලා තියෙනවා. කිසිම කෙනෙක් ඒකේ කිසිම මේ ඕජාවක් දකින්නේ නැහැ. ඔය ඉඳගෙන ඉන්නවා තමයි අප්පයි උනට අමාරුයි. හුස්මත් වැටෙනවා නිකන් හුලං විතරයි. ඇවිදිනකොට ඉතින් පොළවේ පාය වදිනවා ඉතින් හඬ දෙයක් නැහැ ඉතින් ඒකේ මොකද්ද ඒකේ කොල්ල ඇති වැඩේ මොකද්ද කියලා ඒ ඒ Tamanට වැටහෙන දේ නොකියනද Tamanට වැටහෙන දේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා ඒ වටිනාම දේ හම්බ වෙලා ඒක අල්ලා විසිකලා දාන කතාවල් වලට තමයි කමටහන් කතා කියලා කියන්නේ කමඨාන් සුද්ධ කරනට අහගෙන හිටියොත් කීයෙන් කී දෙනෙක්ද මේ එළඹෙන්න පුළුවන් බව වර්තමාන මොහොතට එළඹෙන්න පුළුවන් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එළඹුණාට පස්සේ හුස්ම ගන්නවා නම් පිම්බීම හැකිලිම නෙවෙයි වම දකුණ නෙවෙයි මෙන්න හුස්ම ගැනීමේ ලකුණ හුස්ම වෙනකොට පිම්බීම හැකිලිම ආන හුස්ම නෙවෙයි වම දකුණේ මෙන්න පිම්බීම හැකිලි ලකුණ හුස්මයි පිම්බීම හැකිලිම නෙවෙයි වම දකුණා මෙන්න ලකුණු කියලා හරි හැම කටයුත්තකටම මේ කයෙහි කරන හැම කටයුත්තකටම ආවේනික ලක්ෂණයක් තියෙනවා. කයෙහි කරන හැම කටයුත්තකටම පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. කයෙහි කරන හැම කටයුත්තටම සලක්ෂණයක් තියෙනවා. ඒකටම නයිසර්ගික ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේක තමයි සයන්ස් කියන්නේ. කාට හරි කියන්න පුළුවන් නම් මම ගිහි ගත්තත් ඇරිය අරණ්‍යකට ආව අරණ්‍යෙන් හිත කයට ගත්තා. කයට ගත්තට පස්සේ මම දැන් ඉඳගෙන ඉන්නේ. ඒක හිත ගිනිදීමක් නෙවෙයි. ඇවිදීමක් නෙවෙයි. ලියා ගැනීමනේ හිඳගෙන ඉන්නේ මෙන්න මෙහෙම. එතකොට ඉඳගෙන ඉඳලා මට නැගිටින්න හිතුණා. ප්‍රශ්නයක් නෑ මම නැගිටිනකොට මොකද වෙන්නේ? මේ ඉඳගෙන ඉන්නගේ සම්පූර්ණ ලකුණු නැති වෙලා නැගිටීමේ ලකුණු පහළ වෙනවා. ඒවයි එකින් එකට කවදාවත් කලවම් වෙන්නේ නෑ. වට සුවිශේෂ අගයන් ආඩම්බරයක් තියෙනවා. ඒ සියල්ලම වෙන්කොට දැනගැනීමේ ශක්තිය මනුස්ස මනසට තියෙනවා. අතක් ගාරිනෝ එකෙන් නමන එකට වෙන් කරන හැටි. කකුලක් දිගායන එකේ නමන එක වෙන් කරන හැටි වෙනස්. වම් කකුල දිගායන නමනට වැඩිය දකුණු කකුල දිගායන නමන වෙනස්. මේ හැම එකක්ම පරිච්ඡේද කරලා දකින්න පුළුවන්. අන්නේ පරිච්ඡේද කරන්න කරන්න කරන්න මේ ශරීරයේ කියන විද්‍යායතනෙට ශරීරයේ කියන විද්‍යාගාරයට අපි රිංගනවා. මෙතනයි නිවන තියෙන්නේ. මේකමයි නිවන කියලා කාට හරි කියා ගන්න පුළුවන් නම් ඒක නා තවත් වටපිට හොයන එකක් නැහැ. තවත් නිවනක් හොයන එකකුත් නැහැ. මේ කයේ හිත පාත්‍රන උච්ච තමයි නිවන කියන්නේ. අර තාක් විශාල කාමේසා කාම සංඥා දෙකම අයින් කරලා මේ රූපයට සමවැදිලා ඒ රූපේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය සේරම හැකිතාක් බල බල ඉන්න ගියාම ඒක හරියට ඊතලයකින් නැත්නම් හෙල්ලකින් අමු පස්කොඩකට යන්න වගේ කාගෙන බයි. පුරිම් පණ්ඩිත ස්වාමීන් කියනවා තැම්පිච්ච අලකැලයකට ගෑරුප්පක් බස්සන්නා වගේ හරියට ඒ කෝණයට දාලා ඒ බර දැම්මට පස්සේ යාට තේරෙනවා දැන් අල කැලේ බහිනවයි කියලා. කොහොමද දන්නේ? ගෑරුප ගන්නකොට අල කැලේ එනවා. එහෙම නැතු අල කැලේ දැවතුනේ නැත්තම් ගෑරුප ගත්තට අල කැලේ ඉන්නේ නැහැ. මේ වගේ මේ ශරීරයේ කෙරෙන කටයුතු වල හැම එකටම සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඉතින් කොයි වෙලාවක අපේ එකක් කොටු කරලා බලලා පරිේශන සඳහා ඒක අනිත් එක නෙවෙයි මේක මේකමයි කියන මේ කතාව අපි හෙලි කරන්න පටන් අරගත්තොත් නැත්නම් ඒක කමටහන් සුද්ධ කියන වාර්තාවේ අන්තර්ගතය කරගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා ක්‍රමසහ විදි අනුව අපිට මේ කයෙයිම හිත පැවැත්වීම දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික දියුණු කරන්න පුළුවන්. ඒක කාටවත් අම්මා කෙනෙකුට පුතාට කරලා දෙන්න බෑ. පුතාට අම්මා වෙනුවෙන් කරලා දෙන්න බෑ. ඒ වගේම දාන දීපු කුසලෙන් මේක සිද්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම කොච්චර පොත්පත් කිව්වත් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගුරුවරයා කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ආශිර්වාද කරලා ඔක් කරලා දෙන්න බෑ. ඒ වෙලාවෙම ඒ වැඩේ කෙරුවේ නැත්තම් මේ දැන් කරලා හෙට ඒක අවබෝධ කරන්නත් බෑ. හෙට වෙන තියෙන දැන් අවබෝධ කරන්නත් බෑ. ඒක මේ මම දැන් මෙතන කියන උපමාන තුනේ තියෙන්නේ අන්න ඒකට මිනිස්යාගේ හිත යොමු කරන්න. මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලෙන් වැඩ ගන්න. මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභයෙන් වැඩ ගන්න. මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියෙන් වැඩ ගන්න. කොච්චර අගය කරලා කියන්න ගියත් එයාට හිතනවා ඒ වෙනුවට අතීතය ගැන කතා කරන්නේ කොහොඳයි. එයා නැති වුණත් එයාගේ හිත කරනවා ඒ වැඩේ. නැත්නම් අනාගතය ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් මේක ලේසි ක්‍රම හොයන්න හදනවා. මේ নানা ප්‍රක්‍රම වලට මේ හිත ස්මාර්ට් වෙන්න හදනවා. විවිධ ක්‍රමවලින් මේක ටිකක් දුර්වලයි වගේ මේක නිකන් අන්තිම බස් එකේ යනකොට ඊට වැඩි කෙටි ක්‍රම නැද්ද වෙන ක්‍රම නැද්ද කියලා ආහන ප්‍රශ්න තොගේ දිහා බලනකොට ඒ කෙනෙකුට ඔක්කත් තේරෙන්නේ මේ වර්තමානයේ මම දැන් මෙතන කියන එකට තියෙන द्वේෂයක් මෙතන තියෙන්නේ කියන එක. අපි මේ කරන හැම ශිල්පකින්ම අපි කරන මේ හැම නිර්මාණයකින්ම අපි කරන දන හැම ප්‍රගතියකින්ම කරන්න හදන්නේ අර අහිංසක අර මම දැන් මෙතන කියන එකට ද්වේෂ කරනවා. ඉතින් හරි හරිම නිර්මාණශීලී කරන කතා කියන කතා මේ මම දැන් මෙතන ගැන අවුරුද්දක් දීලා ඉන්න බලන්න කිසි කෙනෙක් ඒක කියවන්න කැමති නැහැ. ඒක මොකක්වත්ම thrills නෑ frills නෑ. ඒ වෙනුවට මොන ගුණ හරිපයක් කිව්වත් ඒක කියවන්න හිතෙනවා. ඉතින් මෙන්න මේක යෝගාවචරය දැනගෙන මේ අනික් කණන් සේර මාර්ගපාක්ෂික දේවල් මායя දකින්න දේවල්. මායя නොදකින්න තැනක් තියෙනවා. ශූන්‍යතාවයේ දකින්න පාර තමයි මේ මම දැන් මෙතන මට වැටෙන දේ. ඒක ලියන්න පුළුවන් තරම් පොත් 10ක් හරි අරගෙන මොනවද මම දැන් මෙතන ඉනකොට මට වැටෙන්නේ. මොනවද ඉදිරිපත් වෙන්නේ. ඒ ඉදිරිපත් වෙන එක කවදාවත් පැටලිලක් නැහැ. කවදාත් කලවම් කරන්න බෑ. අන්නේ කලවම් කරන්න බැරි දේ වෙන් කරලා හරියට මේක ලියන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ ලියන කතාවෙන් හැරෙන තාලෙන් පේනවා ඒ මිනිස්සයා පරිණාමයකටපත් වෙලා ඉන්නවා. එයා යන ගමන භාවනා කරපු කෙනෙකුට කියන්න පුළුවන්. ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට ගුරුවරයා අල්ලන්නේ. මෙහා හුස්ම වේවා, පිම්බීම හැකිලිම් වේවා, වම දකුණු වේවා, නැත්නම් ඉඳගෙන ඉන්න බව වේවා, ඇවිදින බව වේවා, අත නමන, අත දිගාරන බව වේවා. විස්තර කරන තාලෙන් ඒකට බැසගත් ප්‍රමාණය එය කටබරු කිව්වත් දියබරු කියන්න බෑ කමඨාන් වර්තාවේ තියෙනවා. ඒක සරුවචනාංශයෙන් පෙන්නනවා මේ ඕලාරික අත්පටිලාභයකට බෑ ගන්නකොට ඒක මනෝමය අත්පටිලාභයේ විසින් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ. අර හතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය හැම පැත්තෙම බොහෝමත්ම ආධ්‍යාත්මික දෙයක්, ගම්භීර දෙයක්, ආගමානුකූල දෙයක්, ශූන්‍යතාවට යන දෙයක්, මායාවෙන් අයින් වෙන දෙයක් කියලා බලලා බලාන යනකොට ඒ බලාන ඉන්න දේ විපරිණාමයකටපත් වෙනවා අනිත්‍යතාවයකටපත් වෙනවා. ඒකට කියනවා මනෝමය අත්පත්ලාභය කියලා. ඉතින් ඒක බාටපත් වෙන වෙලාව වෙනකොට අර යෝගාවචරය තිබුණාට කයර තියෙන ආසාව නිසා සංසාරේ තියෙන ඇබ්බැහිය නිසා ඒ පෙරලියට පුදුම විදිහට ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇත්ත එක වහගෙන මෙහෙම බලාන හිටියොත් ටික වේලාවක් යනකොට මේ හරියටම කයෙහිම හිත පවතිනවනම් එක පැත්තක් බර වෙනවා අනිත් පැත්ත සීතල වෙනවා එක පැත්තක වතුර ගන්නවා වගේ පේනවා දා පැත්ත කූඹි දුවනවා වගේ පේනවා අනිත් පැත්ත නැහැ කියලා පේනවා මේ පැත්ත තඩිසි වෙනවා පේනවා ඉතින් අර තොරණක ලයිට් පත්තු වෙනා වගේ මේක ඇතුලේ මේ සිදුවෙන වෙනස්කම් ඒ විදිහට වෙන්න යෝගාවචරයන් නොදෙන එක තමයි ඇයි කියලා අහන කඩප්පුලි නොකෑමනා දහපතුරා ප්‍රශ්නේ එමේ ඇයි කියලා අහන දෙන්නේ මේ සිද්ධ වෙන දේ බලන්නයි තියෙන්නේ ඇයි මේ බර වෙන්නේ? ඇයි මේ හැල් වෙන්නේ? ඇයි රත් වෙන්නේ? ඇයි කම්පණ වෙන්නේ? ඇයි චංචල වෙන්නේ? ඇයි කුඹි දුවන්නේ? ඇයි තෙමෙන්නේ? ඇයි පුපුරු ගහන්නේ කියලා ඇයි කියන ප්‍රශ්නේ මහා නාස්තික ප්‍රශ්නයක්. මේ අස්පනා අපිට සිදුවෙන දේ දේශ බලාන හිටපන් කිව්වම අපි ඇයි කියලා අහන්නේ ඒකට නිකන් පොරොප්පක් ගැහුවා. ඉතින් කවදද යෝගාවචරය මේ කය ජීවිත පරිත්‍යාග කරලා මේකේ සිදුවෙන දේ බලාන හිටපන් පේනවා මේක මනෝමය දෙයක් මේකේ තියෙනවා. ඇස් දෙක ඇරලා බලනකොට නම් පාට් 32ම පේන. අදක වහන් ටික වෙලාවක් ඉන්නකොට සුළු වේලාවකින් ඒක නිකන් මනෝමය තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ මෙච්චර ආශාවෙන් තනවා වඩා ගත්ත මේ කැම බීම හදදීලා හදාගත්ත ශරීරය ඒ විදිහට මේ මනෝමය තත්වයටපත් වෙනවට සිහියෙන් සතියෙන් අප්‍රමාදයෙන් ගත කරන එකනට කරන්න බෑ. ඒ මොකද හේතුව ඒක දාන දෙන්න කය පරිත්‍යාග කරන්න අර තමන්ගේ මතිමතාන්තර ටික පරිත්‍යාග කරන්න අපි කවදාකවත් හිතලවත් නැහැ. අපිට ඕන කරලා තියෙන එක හේම මරණයේදීත් පුළුවන් නම් තියාගන්න. නමුත් භාවනා කරන්න කියලා එක විනාඩි 10 භාවනා කරනකොට මම මේකේ අදහස් කරන්නේ කයෙයිම හිත තියාන විනාඩි 10 යනකොට මේක අපි කොයි කොන බලන්න පටන් ගත්තා. ඒ එකම කොනක්වත් අපි දැකපු தත්ත්වෙට ගැලපෙන්න කටයුතු කරන්නේ විපරිණාමයටපත් වෙනවා. එහෙම නැත්නම් වෙන දෙයක් බාටපත් වෙනවා. හුත්වා අභවතා තිබිලා නැතිලා යනවා. අනිච්චතා. විපරිණාමතා. මේ මුළු ලෝකෙම මෙතෙක්ල් නිට්ටය සුඛ සුභ කියන ආත්මිකින් බලන ගිය කෙනා දැන් අස්පනා පිටම තමයි මේ අඩේට ගත්ත මේ කය ඕලාරික අත්පටලාභේදී ආ බලන ඉන්නකොට මේකේ එකම අංශුවක්වත් එකම චිත්තක්ෂණයක්වත් ඉසුඹුලන්නේ නැතුව දඟලන දඟලීලක් තියෙනවා ඒක හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දැම්මා වගේ. ඉතින් යෝගාවචරයට අර මේ සාවිශාල කාමයක් සහ කාම සංඥාවක් දුරු කරගන්න හේතු වෙච්ච මේ ඕලාරික අත්පටිලාභය මනෝමය අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපන වෙනවා දකින්නකොට මරණයටත් වැඩිය පය වෙනවා. මරණයටත් වැඩිය පිස්සු තියනට පිස්සු හැදෙනවා. එක එක ලෙඩ තියනට ලෙඩ වැඩි වෙනවා. මොකද ඒ තරම්ම අපේක්ෂා කරන්නේ මේ සුළු වේලාවකින් මේ ඕලාරික අත්පටිලාභය මනෝමය මට්ටමට යන්න පුළුවන් කියලා ඒ මොකද අපි ඒ තරම්ම අර ඕලාරික අත්පටිලාභයට කරලා තියෙන මන අපේ ඒක ඒ ඒ හැඩේ තියෙන ආසාව. අපි වැඩේම තියෙන්නේ මේ බොඩි එක V shape එකේ තියෙන්න ඕනේ. මසල්ස් තියෙන්න ඕනේ. ටයි කෝට් දාගෙන අර සෙනඟ වැද ඇවිදිනකොට තියෙන අර පුරුෂ සෙයියාව තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ස්ත්‍රියාවන්ගේ අංගපසක වෙන්නන ගතිය. නමුත් ඇස් දෙක වහගත්තට පස්සේ එකක්වත්ම නැහැ. තියසයන් චිත්‍රයකට ස්ප්‍රේ වතුරක් ඇල්ලුවා වගේ ඔක්කොම බොඳ වෙලා හොදි බහැලා නාවර බහැලා යනවා යන. වැඩි වෙලා යන්නේ ඒක වෙන්නේ. ඒක දිහා බලන්න බෑ බලන්න ඉන්න බෑ. ඒ මොකද එයා දන්නවා මේක දිහා බලන් ඉන්නවයි කියලා කියන්නේ ඔක පිළිගැනීමක් කියලා. පිළිගන්න කැමති නෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ තව කෙනෙක් අතර පුම්බලා පෙන්නඳ මම උඹලා හිතුවට එහෙම පොරක් නෙවෙයි මමත් අයියා මමත් 탁කා මටත් මමත් ගරු මමත් මෙහෙමයි ගියාගෙන ඉඳ හදනවා මිසක්කා මේ අස්පනා අපිට මේක චර්චු චප්ප වෙලා බොඳ වෙලා විලහල් වෙලා යනවා දකින්නකොට කොහිට මීට වැඩි හොඳ වහ කනේ භාවනා කරන්න යන බොහෝ දෙනෙක් වහ කන සිටිනසලන් බුදුජානසී ඉන්න කාලෙම වෙලා කීප දිනකට වෙලා තියෙනවා. ඒකට පේනවා මේ දැන් මේක ඇත්ත ගැටියට පස්සේ ආයෙ බඩු සෙට් එක හම්බ වෙනවා. හම්බුනාට පස්සේ මේක යන්නේ කොහෙද කාමයටයි කාම සංඥාවටයි මේ විදිහට බැලුවට පස්සේ මේක සම්පූර්ණ විලල් වෙලා යනවා කැඳ ටිකක් හැඳි ගෑවිලා ගියා වගේ ඒක දිහා බලනකොට පේන්න පටන් අර ගන්නවා මේ තමන්ම හදාගත්ත වඩාගත්ත දරුවා තමන්ගේ අද්දකේ මැරලා යනවා දකිනකොට අම්මා කෙනෙකුට මොකද හිතෙන්නේ ඊට වඩා බොහෝ භයානකයි මේ තමන්ගේ කය මේ කයයි කියලා හිතාගත්ත තමන්ගේ මේ බලකොටුව මේ තරම් ඉක්මන දිය වෙනවා දකිනකොට එතකොට මේ රූපේ විතරක් නෙවෙයි වේදනාවට මොකද වෙන්නේ? ඒ සංඥාවට මොකද වෙන්නේ? සංස්කාර වලට මොකද වෙන්නේ? මම විශාල විපරිණාමයකට යන්න පටන් ගන්නවා. ඉතින් දවසක ගිහිල්ලා ගිහිල්ලා කමඨාන් සුද්ධ කරලා සුද්ධ කරලා බණ අහලා අහලා මේක නැවත කරලා කරලා කරලා ලොකු සාංශය අහනවා. මේ යෝගාවචර මේක අපේක්ෂා කරලා යන දවස කවද දෙන්නේ කියලා. මම ඇත්ත දෙක වහපුවාම මෙහෙම දෙයක් වෙනවා. අන්න උකට ලෑස්ති මනස මම මේ බලන්නේ මේක නিত্য සුඛ පසුබ වශයෙන් ස්ථාවර කරන්නට නෙවෙයි. මේ කාමේ සහ කාම සංඥාව දුරු කරන්න ගත්ත මේ ඕලාරික අත්පටිලාභය මේ කය මුදුවට ඇස් දෙක වහගෙන මොනවත්ක්ත්ම කරන්න එපා. මම මේ මතක් කරන්නේ සක්මන් පරියන්ක භාවනා ගැන. මේකට මොකද වෙන්නේ කියලා බලන්න කොච්චර ඉක්මනට විරූප වෙලා යනවද කියලා බලන්න. කොච්චර ඉක්මනට තිබුණ තැන වෙන තැනකට යනවද කියලා බලන්න. ආන්න එක දකිනකොට ඒ මෙතෙක් ආදරෙන් ප්‍රේමයෙන් හදා වඩාගත්ත දේ මේ ඉක්මනට වෙනස් වෙනවා දකින්නකොට එවැනි දෙයක් අපේක්ෂා කරගෙන යෑම නාස්තික දෙයක් කියලා තමයි ලෝකයා කියන්නේ. එමෙ දෙයක් අපේක්ෂා කරගෙන යෑම උච්ඡේදවාදයක් විදිහට හිතනවා. සතෝ සත්තස්ස විභවං උච්ඡේදම් පඤ්ඤාපේති කියලා. તો බණිම අවිනා සාරවත්යන් වහන්සේට මේ ඇත්තා වූම සත්‍යයේ විනාශයක් විපරිණාමයක් පණවන්න හදන්නේ කියලා. ඒගොල්ලෝ කියන්නේ මේ බ්‍රහ්මයා විසින් මඩලද ලෝකයේ උත්තරම නිර්මාණය. මේකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා කියන්නේ. ඒ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක මේක මේ කුණු වෙලා යන හැටි. රැක්කිරලා යන හැටි. මේක බලන ඉන්නකොට මේක වෙන දෙයක් බාට පත් වෙන හැටි දකින්න ඒ සඳහා සූදානම් ශරීරේ. එහෙම නැත්නම් ඒ සඳහා තියෙන අප්‍රමාදේ. එහෙම නැත්නම් ඒකට ලෑස්තිලා යනවයි කියන එක ඒ තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පෞරුෂත්වය. මේක කුණු වෙනවා. මේ කොහොම කරක්වත් කුණ වෙනවා. අන්නේ කුණ වෙන හැටි දකින්න ඉදිරියට යන්න පුළුවන් නම් මාර්යා ඒක දකින්නේ නැහැ. මාර්යාට පේන්නේ නැහැ එතකොට. ඒ ඒ බලන බැල්ම මාර්යා දකින්නේ නැහැ. බුදුරජාණන්සේ අපිට දෙන විශ්වාසයේ සාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පුරලා අද්විච්ච වචනා බුද්ධ වචන දෙකක් නැහැ. ඔබ හොඳට ලෝකේ කරන ලොකුම පින්කම කියලා හිතලා ලොකුම ඥානය කියලා හිතලා තමන්ගේ ශරීරය දිහා ඇස් දෙක වහලා බලාගෙන ඉන්නේ කියලා කියනවා. ඒක ටිකක් නොගැලපෙන දෙයක් ඇස් දෙක වහලා බලා ඉනවා කියලා. නමුත් ඒකට කියන්නේ මානසිකාරය පවත්න්නේ කියලා. කයෙහි මානසිකාරය පවත්නකොට මුන්න තරම් ශීඝ්‍රයෙන් ඒක විපරිණාම වෙනවාද කියනවා හුස්ම දිහා බලහින්ට කොච්චර ඉක්මනට හුස්ම වෙනස් වෙනවද කියලා. පිම්බීම හැකිලිම දිහා බලනකොට කොච්චර ඉක්මනට පිම්බීම හැකිලිම වෙනස් වෙනවද කියලා. සක්මන දිහා බලනකොට කොච්චර වෙනස් වෙනවද කියලා. ඒකට ඇහුවොත් යෝගාවචරයෙන් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් වුණාද කියලා නෑ මට 15ක් 20ක් බලන්න පුළුවන් උනායි කියනවා. එක හුස්මක මුල මැදට යනකොට නෑ. එක හුස්මක පවා මැද අගට යනකොට නෑ. ඒක විපරිණාමයේ වෙලා ඉවරයි. ඒකට අපි කියනවා මට එක විදියටම හුස්ම රැලි 10ක් 15ක් බලන්න පුළුවන් උනා. ඉතින් බුරුම් පණිසාස කියන මේ බොරු නෙවෙයි. මේ බබා භාෂාව දන්නේ නැතුනේ මේ කතා කරන්නේ. එයා හිතනවා මේ හුස්ම රැල්ල ඒ මගේම හුස්ම 10ක් 15ක් 20ක් 30ක් විනාඩි 10ක් 15ක් එකතිකර දැක්කලේ. එකම හුස්මකවත් මුල කොටස මැද කොටස යනකම් ඉන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති මේ තිතිය කියලා තියෙන එකේ තියෙන පෙරලිය. ඒ පෙරලිය නෙමෙයි අපි දකින්න හුස්මක් දැක්කා ආශ්වාසයක් දැක්කා ප්‍රශ්වාසයක් දැක්කා ඊට පස්සේ අර වගේම ආශ්වාසයක් ආයෙනවා දකින්න. අර වගේම ප්‍රශ්වාසයක් ආයෙනවා දකින්න. ඒකෙල්ල මොහොතයින් ළඟට ගිහිල්ලා අපි කියනවා රැලි මෙච්චර ගාණක් ආවා. ඒ රැල්ල ආවා බින්දලා ගියා. තව රැල්ලක් ආවා බින්දලා ගියා. අපි කවදාම වතුර දකින්නේ අපි දකින්නේ මේ හැදෙන රැල්ල විතරයි. ඒ වගේ මේ හුස්ම හැදී හැදී හැදී හැදී යෑම සඳහා මේකේ යට තියෙන ප්‍රවාහය, මේකේ සන්තතිය, මේකේ ගලණය අපි කවදාවත් දකින්නේ අපිට හුස්ම පේනවා. ඒක බුදු දහම කියන බොහෝම හොඳයි. මේ හුස්ම දිහා බලාගෙන ඉන්න සමහරෙකුට බලාන ඉන්නකොට ඉන්නකොට මේ ගොරෝසු හුස්ම සියුම් වෙනවා. සියුම් වෙලා ඉවරලා හුස්ම අතිසියුම් වෙලා නැති වෙලා යනවා. ඉතින් ඒක හොඳට වාර්තා වෙච්ච දවසේ යෝගාචරයෙන් ඇහුවොත් එහෙම පළවෙනි හුස්ම ඉවර වෙනකොටත් ඔච්චර වෙලා බලන් ඉන්න ඕනේ ඒ හුස්ම ඉවර වෙන්නේ නැති බවට තමයි. එක හුස්මක්. අර දීඝ චක්‍රකෙන් පෙන්වන හදන හුස්ම නතර වෙනවා කියන එක ඒක හුස්මකත් නතර වෙනවා. මේ නිසා මේකේ හෙලෝග්‍රැෆික් රූපයක් වාගේ කොයි එක අරගෙන බැලුවත් මේකේ කිවිමෙන් පවතිනවා මේක නොදක සංසාරේ කොච්චර කල් අපි ඇවිල්ලා තියෙනවා. ඒක දකින්න නැති වෙන්න අපි දරුවන්ට නොමුන්න තරම් ස්ථාවර tempatu ඇති කරලා නිත්‍ය දේපොළ දීලා දරුවන්ට අනාගත ඉස්තර කරන්න හදනවද කියලා බලනකොට මේ තරම් නිත්‍ය සංඥාවෙන් ගත කරපු කෙනෙක් මේක හුස්මකවත් නැත්නම් මේ කයෙහිවත් එතන මේ දෙතිස් කොටාස එකකවත් එතන පවට පියා පට වියාපෝ තේජෝ වායකින එකකවත් ඉසුඹුලන්ඩ චිත්තක්ෂණයක්වත් ඇති නොවේ වෙනස් වෙනවා දකින්න වෙනස් වෙන බව පිළිගන්න මාරු වෙනවා කියන එක තමයි අයෝනිසෝ මනසිකාරේ ඉඳලා යෝනිසෝ මනසිකාට මාරු වෙනවා කියන්නේ. ඒක සියදීනසා ගන්නවට වැඩි අමාරු. ඒකට කියනවා ඥාන විභාගීය සියදීනසා ගැනීම කියලා. epistemological suicide කියලා. පුදුමාකාර කැපකිරීමක් කරන්න අපි කරන්න හදන මේ නීත්‍ය භාවයේ තියාගෙන නිවන හොයන. මේ වතුරේ තෙත ගතිය නැති කරලා දෙන්න කියන. වතුර කියන්නේ තෙත ගතිය තමයි. මේ මේ වෙනස් වෙන බවට බාර ගන්න බවට සූදානම් මනසක් තියෙනවායි කියලා කියනවා නම් ඉතින් ඒකට කියනවා ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා. ඒක කියනවා against the grain කියලා. ඉතින් ඒ විපරිණාමයේ එක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන් කියලා කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ විතරයි. මේ නিত্য සුඛ සුභ ආත්මයක් හරහා ඇතිවෙච්ච මේ කාම ශරීරය කාම ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දෙයක් විදිහට දකින්න සූදානම් මනස දකින්න ඕනේ නැහැ. දකින්න සූදානම් මනස හිටියත් එක්ක අපේ මේ ලෝකයේ හැටියට එක්ක උහිර ගෙදර දානවා එහෙම නැත්නම් ඉල්ලලා මරනවා නැත්නම් පිස්සෙක් කියනවා නැත්නම් ඌ යන්න දැනගන්න ඕනේ මේ ස්වභාවය. හිටියොත් නම් ඉන්න දෙන්නේ. සොක්‍රටිස් දුන්නා වහකෝපේ ඔක බීපා මැරියා. ඇත්ත කියන්නේ එන්න එපා මේ ලෝකේ. කෙනෙඩිට වෙඩි තිබ්බා. ගාන්ධිට වෙඩි තිබ්බා. අපේ සරුවච්චන් ආන්තර ස්වභාවික මරණයක්. කවුරක්වත් වෙඩි තියන්න දුන්නේ නැහැ. ලොකු පුත්‍රජානනාථ ඒක දැනගෙන තමයි ගියේ. අනික් කට්ටිය මේ නොදන්න ලෝකයකට ගිහිල්ලා මෙහෙම කිව්වට පස්සේ යේසුස් වහන්සේට කරපු වැඩේ තමයි කරන්නේ. ඇත්ත කියන්න ගත්තොත් කල්වාරියට ගෙනිලා ඇස් කඳ කඳ උට නගලා කුරුසෙ තියලා ගහනවා එනේ. ඒ තරම්ම අද සමාජයේ අපි මේ ශිෂ්ටාචාරයේ තුච්චයි පාහරයි. ඇත්ත කියන්න දෙන්නෙම නැහැ. එහෙව් ලෝකෙක තමයි සරුවචාන්සේ මේ අනිත්‍යතාවයක් ශූන්‍යතාවයක් ඉතින් තේරවාදී ටික අයින් කරලා අර බබාලාගේ කැමැත්තේ අයිස්ක්‍රීම් ටික තියාගෙන ඉන්නවා දැන් අර මදේ අයින් කරලා අය මේව තිබ්බොත් විකිනෙන්නේ නැහැ මේ බඩු බුද්ධ ආගමකක් පවතින්නේ නැහැ ඉතින් ඒ ටික අයින් කරලා තියාගෙන අවාගේට වන්දන හොඳකට වන්දන පසුගිය අවුරුදු 40 විතර ওই ටිකත් ආවා දැන් මේ ශූන්‍යතාවාදය මේක ඇවිල්ලා තියෙන නමුත් ඒ ලෝකය එහෙම ආවට ලෝකයා සත්‍ය මරන්න සංවිධානාත්මකව ආණ්ඩු පිහිටවගෙන තියෙන මේ ලෝකේ තමනොත් ඒක ප්‍රත්‍යක්ෂ කරන ගමන් කාටවත් අඟවන්නේ නැතුව මේ ලෝකෙට ටටා කියලා හුදකලා හොයන්න. ඒකයි මේ නිට්ටයදී අනිත්‍යයි කියලා පිළිගන්න එකයි දෙකම එකයි. ඒක තමයි ශූන්‍යතා දර්ශනය කියලා කියන්නේ. ඉතින් නිසා කොයි වෙලාවක හරි භාවනා කරන යනකොට මේ බලන්න බලාපොරොත්තු වෙන දේ වෙන්නේ වෙන දෙයක් වෙනවා. බලාපොරොත්තු වෙද්දී කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා මොනවාක්වත්ම බලාපොරොත්තුවක් නැතුව වෙන දේ මොකද්ද කියන එකට යන්න සූදානම් කරන්න මොන විදිහෙන් කියලා දෙන්න ඕනද කියලා දන්නේ හැමදාම කමඨාන් වාතාවල තියෙන්නේ Taman ළඟ නැති මීහරකෙක්ගේ තියෙන අඩුපාඩු ගැන කියලා. ඉන්න එකා කියපන් කිව්වා. නෑ නෑ මීහරකෙක් නෑ මං ගාව ඒකට වලිගයක් නෑ. ඒ නිසා ඒකට මොකද කරන්නේ? නැති දේවල් විතරමනේ කමඨාන් වාතාවේදී. Tamanට වෙච්චි දැති දේවල් එන්න තොගයක් හදලා ඒකට කම්ප්ලේන් කරන එක තමයි තියෙන්නේ. තියෙන දේ කියපන් කිව්වට කරන්න බෑ මොකද ඒක පොඩි හෙල්ලමන්නේ මේ මයින්ඩ් එක මේ හිත කන්ඩිෂන් කරලා තියෙන හැටියට අපි මේ පරිේෂණ කරන්නේ මේ තියෙන මම දැන් මෙතන දේ පෙන්වන්න නැතුව ඒ වෙනුවට කොහාට හරි ඩිස්ට්‍රැක්ට් කරන කතා තමයි තියෙන්නේ. ඉතින් කවදා හෝ මේ යෝගාවචරය මේක දැනගෙන ඒක මාරපාක්ෂික දෙයක්. අපි බුදුහාමුදුරත් එක්ක යටින් කිවිසුමක් ගහ ගන්න ඕනේ. තියෙන දේ ඇති දේ, පේන දේ, පේන හැටියට ලියනවා. අන්න ඒක මායයට පේන්නේ නැහැ. ඇති දේ ඇති හැටියට ලිව්වොත් මායයට පේන්න කියන්නේ හරි කම්මැලි. ඒක හරි නීරසයි. ඒක හරි ඒකාකාරයි. ඒක හරි බයලවන සුළුයි. ඒක හරි අසරණ කලවන සුළුයි. ඒ නිසා Taman තුලින්ම එනවා කෙලෙසයක් අයියෝ. මේක ඉඳගෙන ඉන්නකොට එපා වෙනවනේ. හරිම කම්මැලි. මොකද්ද ලැබෙන දේ? ඉතින් ඒ වෙනකොට මොනවා හරි රසමසෝලක් හොයන යනවා. කටගැස්මක් හොයන යනවා පිළිඋඩුවක් හොයන යනවා මේ දෙක මෙතන මේ බුදුහාමර මෙතන මායя දෙන්න එක ළඟ ඉන්නේ හැම චිත්තක්ෂණයකම එකයි කොයි වෙලාවක හරි යෝගාවචර තේරුම් අරගත්තොත් මේ රුචි අනුව මනාපය අනුව අනුස්සතිය අනුව ආකාර පරිවිතක්කේ අනුව ditthi nijana kanta අනුව ගියොත් ඒ කාන්තේම නිවන නැහැ රුචිය නැතුව අදහන දෙයක් නොවි තර්කයට අහු වෙන්නේ නැති වුණාට පොතේ ලියලා නැති වුණාට තමන්ගේ දිට්ඨියට අහු නොවුණාට එතන නිවන තියෙන්න ඉඩ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා මේ අපි යන ක්‍රමය ක්‍රමයක් වෙන තාක්කල් කවදාකවත් නිවන නැහැ. ක්‍රමයක් නොවි ඒක ආර්ය පරිශ්‍රණයක් වශයෙන් මේ තමන්ගේම කය දිහා බලලා ඒ කය ඇතුලේ ජීවත් වෙන තව මනෝමය දෙයක් තියෙනවා. ඒකට අපි බටහිර ලෝකේ සමානට යටිහිත කියලා කියනවා. එහෙම නැත්නම් කෙලස් තට්ටු කියලා කියනවා. බුද්ධ ආගම හැටියට අනුසේ මට්ටම කියලා කියනවා. ඒ යටිහිත එනතම මේ අනුසේ මට්ටම එනතම මේ යට තියෙන න්‍යාය පත්‍රයේ දකින්න උඩ තියෙනකේ හිරිවට්ටන්න ඕන. උඩ තියෙකේ හිරිවට්ටන්න බයයි අපි. මොකද ඒකටමනේ කවලා පෝලා තන නලවලා පිනවලා තියාගෙන හිටියේ. ඉතින් ඒ නිසා ඒක මරණයේදී අහිම වෙනවා. නමුත් මරණයට ඉස්සෙල්ලා හෝ චිත්තක්ෂණයකට හෝ ඒක අයින් කරවුවොත් ඒ කෙනාට ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. මේ ඇලර්ජික් රියැක්ෂන් එනවා. ඉතපු ගමන් බය වෙනවා. ඉතපු ගමන් අත බය විශේෂයෙන් පටන් ගන්නවා. රත් වෙනවා, උණුසුම් වෙනවා. ඉතින් මෙවුවා පෙන්නනවා අපි මේ කායකට තියෙන ආශාව. ඒ නිසා ලොකු සාංශය සඳහන් කරලා තියෙනවා. ඒ යෝගාවචරයට ඒක කරගෙන යන්න බැරි කායට තියෙන ආශාව සහ ජීවිතේට තියෙන ආශාව. ඒ නිසා මෙතෙන්ද ගිහිල්ලා දැන් බලනකොට මේ කයේ විපරිණාම සිද්ධ වෙනවා දැනුණා නම් ඒක විශාල ලාභයක් මොකද්ද ලාභේ කිතන කාමේ නැහැ කාම සංඥාව නැහැ වර්තමාන හිත තියෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙන්නේ හිද්ද වෙන දේ පේන මේක පවත්වාගෙන යන්න බැරි කායට තියෙන නිත්‍ය ආසාව ජීවිතේ තියෙන නිත්‍ය ආසාව නිසා කාට හරි ඕනේ නම් මේ ශූන්‍යතා දර්ශනේ වඩන්ඩ මේන ගැම්මට අනුග්‍රහ කරන්න කායයට සහ ජීවිතයේ තියෙන ආසාව අතාරින්න. ඉතින් ඒක කවදාකවත් කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ. ඒක මහා භයානක දෙයක්. නමුත් Tamanට Tamanට කියා ගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් අපට දෙන පෞල් මේ ස්වෛරී භාවය ඔබට ඕනම් කරතයි. ඒකටත් ගොඩාක් ඔය ළඟ ඉන්න කට්ටිය නෑදෑයෝ යාළුවෝ හරි විරුද්ධයි. එක්කෙනෙක්වත් කැමති නෑ අපි මේ පරිශීලනය කරනවට. ඒගොල්ල කැමති ඒගොල්ල දන්න පිස්සුව කෙලිනවා නම් තමයි. අපි අලුත් දෙයක් කරනවා දකින්න කිසිම එකෙක් කැමති නැහැ. ඒ නිසා නිවන් දකින්න ඉස්සෙල්ලා ශූන්‍යතාවසනද දකින්න ඉස්සෙල්ලා ඒක සඳහා මේ තියෙන පෙරදැක්ම ඒක දිහා බලන ගතිය ලෑස්තිලා යන ගතිය කියලා කියන්නේ අපිට මොන්න තරම් පාරමිතා ශක්තියක් මේ මුළු ලෝකෙම පිස්සු කෙලිද්දී අපි ගඟට ගිහිලාට පීනන්ට කොච්චර පෞරුෂත්වයක් අවශ්‍යද කියලා. ඒ පෞරුෂත්වයේ සඳහා මේ ඕලාරික කය අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න කය මානසිකත්වයක් අත්‍යවශ්‍යයි. ඒක හොඳටම චෙක් වෙන තැන තමයි මේ ඕලාරික කය මනෝමය කය පාටපත් වෙනකොට 150කට 60කට පිස්සු වැදෙනවා. මොන විදිහෙන්වත් තරන්න බෑ. වංචනික ධර්ම සේරම කරකවන්න පටන් ගන්නවා. ඒක මේ සංඥාව කරන සෙල්ලම් ටික දගපුවාම අද ඉන්න කර්මස්ථානාචාර්යවරුන්ගේ පිස්සු කෙලින හැටි බලනකොට තේරුම් ගන්න පුළුවන්. ගෝලියෝ නෙවෙයි. කර්මස්ථානාචාරවල දෙන ලනු එකක්වත් අහිංසකයි. මේ මිනිස්සුක හිතලා කරන එක නෙවෙයි. කාලා තියෙන කැමන දකින්නට පේනවා සංඥා විපල්ලාසයක් ආවට පස්සේ සෝරි තමයි ඉතින්. ආයින් එහාට කාටවත් ගොඩ ගන්න බෑ. ඒක අදාපි හරි වාසනාවන්තයි. මොකද ඒ තරම් කර්මස්ථානාචාරවල ඒ තරම් පච. දැන් මේ ධම්මජීවහමර කියන පචයක්ද කියලා කවුද චෙක් කරන්නේ? කාටද කියන්න පුළුවන්ද? කාටවත් බෑ. එහෙම එකක් උද්දේශනසේ ඒක on your your own risk. නික උඹේම මේ මේක තහරා තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එතනින් එහාට තමන්ගේ පුද්ගලික තීන්දුවක් තියෙනවා. ඒ නිසා මේ කයක් මනෝමය බවට පත් කළ දාන වේලාවේදී තමන් මේකට බැඳිලා තියෙන බැඳිල්ල එහෙම නැත්නම් මේක පටලවල අර්ථකථන දෙන හැටි වංචනික ධර්ම වැඩ කරන හැටි සංඥා විපල්ලාස දකින්නකොට මේක මා පිස්සු ලෝකයක් උම්මත්තක ලෝකයක් අන්ධ භූතෝ අයං ලෝකෝ කියලා තේරෙනවා. මේ ලෝකේ අන්ධ භූත ලෝකයක් තියෙනවා. ඒ පිස්සු හැදෙන ක්‍රමයක් තියෙනවා. නිකම්ම නිකම් අහම්බෙන් එන පිස්සුවක් නෙවෙයි. තනිවෙන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් කියන පිස්සු වෙන ක්‍රමය දැනගනින් කියලා. මට හෙල්ලා තියෙන මොන විදිහේ පිස්සුවක්ද? ඒක මේ කට්ටියත් එක්ක ඉන්නකොට තමයි තේරෙන්නේ. එහෙම නැතුව තෝරගන්න බෑ. කේවල පිස්සු අල්ලන්න බෑ. අපිට තේරෙනවා මේ ඕලාරික කය මේ මනෝමය මට්ටමට ගියාට පස්සේ ඔක මේ කාලේ තියෙනවා මනෝ කාය කියලා එකක් හදාන අම්බෝ එකේ කියන දේවල්. මේ පිස්සුවක් කියන්නේ මනෝ කායෙන් රෙඩසුව කරන්න පුළුවන්, විශ්ව ශක්තිය ගන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන් කියලා. ඉතින් මේ නිවන් දැකලා පැත්තක තියාගෙන වෙන කොහෙද වැඩ වගේක් කරනවා. ඉතින් මේ මනෝමය කාය මනෝමය අත්පටලාපිට ගියාම සරුවචන් සඳහන් කරලා තියෙනවා සබ්බංග පච්චංග සමංගී අහීනින්ද්‍රියෝ කියලා අර අර ඕලාරිකත්ත ප්‍රතිලාභයේ ෆොටෝ එක නම් ඒකේ නෙගටිව් එක පෙන්නනවා දැන්. මෙන්න මේ නෙගටිව් එකේ තමයි ඔය ෆොටෝ එක හදලා තියෙන්නේ කියලා. ඒ නෙගටිව් එකේ තියෙන අංගපසංග සියල්ලම තියෙනවා. හැබැයි ඒක මේ මේ ක්‍රියාත්මක ශක්තියක් නෙවෙයි තියෙන්නේ. ඕලාරිකත්ත ප්‍රතිලාභයක් ඩෙවලොප් කරලා ගන්න පුළුවන්. ඒකේ බේස් එක තියෙනවා. හැබැයි ඕනම කෙනෙක්ගේ නෙගටිව් එක බලන්න භූතේ පේන. නෙගටිව් එකේ ඒ භූත රූපයක් පෙන්නන. ඩෙවලොප් කරන්න නැතුව ගත්තොත් මම හොල්මනක් තියෙනවා කාටද. අන්නේ හොල්මන පේන්න පටන් ගන්නවා. දැන් මේ ඩෙවලොප් කරපු රූපේ ඉඳලා ඒක හැදිච්ච නෙගටිව් එක පෙන්නකොට අනේ අම්මේ මේකෙන්නේ මේ පටන් ගන්න තියෙන දේ මේකෙන්නේ මේ ඔක්කොම මේ අර ඩෙවලොප් කරලා අරගන්නේ. මේක දිහා දැක්කට පස්සේ මේක කවුරක්වත් ෆොටෝ එකට ගහලා පිටිය ගහගන්නේ නැහැ. ඒක ඩයර් එකේ යටම තට්ටුවේ හංගලා තියාගෙන ඉන්නවා. ඊගාසද ඩෙවලොප් කරගන්න ඕන. නෙගටිව් එක ප්‍රසිද්ධ කරන්නේ ඒ මනෝමය අත්පටිලාභයට ගියාට පස්සේ පේනවා අපි දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම ළඟ තියෙන පොටෙන්ෂල් එකක් තියෙනවා, පොසිබිලිටි එකක් තියෙන එකේ මොකක් හදයිද කියලා විශ්වාස නැහැ. හදාගත්ත රූපේ තමයි අපි පෙන්නගෙන ඒක රජ කරවණ්ඩයි, ඒක අනිත් එකට වැඩිය හොඳයි කියන දැඟලුවාට ඒ මනෝමය පැත්තට ගියොත් නැත්නම් සබ්කොන්ෂස් එකට ගියොත් ඒක යුනිවර්සල්. හැම කෙනාම ජීවත් වෙන එකම හිතෙන් කයෙන් තමයි වෙනස් වෙන්නේ. අපි කවදාකවත් එහෙම හිතන අපි කියනවා ගෑනු හිතනවා අපි ගෑනුමයි ලද්දා පටන් ගෑනුමයි මැරෙන්නේත් ගෑනුමයි පිරිමි හිතනවා නෑ නෑ අපි අප්පෝ ආපුරුසත්වයක් තියෙනවා අපි පුදුනේ පුරුෂ තාලෙට මැරෙන්නේත් පුරුෂ විදියට ඒ වුණාට සෙවලියෝ වගේ ඉන්න පුරුෂයොත් ඉන්නවා ගෑනු නැකතින් ඉපදිච්ච ඒ පිරිමි නැකතිච්ච ගෑනුත් ඉන්නවා ඔය පටලැවිලි සේරම තියෙන්නේ අර ඕලාරික අත්පටලාපේ මනෝමය අත්පටලාපේට යණකම් තියෙන මේ ටික ඉවසදරා ගන්න බැරි නිසා අපි මේ මානව අයිතිවාසිකම් ඉල්ලනවා, ගෑනු අයිතිවාසිකම් ඉල්ලනවා, භික්ෂූන්ගේ අයිතිවාසිකම් ඉල්ලනවා. අරකයි මේකයි ඉල්ලගෙන නටන්න හදනවා. මේ අපිට තියෙන හැකියාව දන්නේ නැතුව. දැනගත්තනම් තේනවා උතන බුදුහාමුදුරුත් ඔච්චරයි ඔක්කොම එච්චරයි. මේක දිහා බැලුවොත් ඒ පොට්ටපාය සූත්‍රය හරි ලස්සනට විස්තර කරනවා. මේ මනෝමය අත්පටලව දිහා බලා හිටපුවාම හරි බය වෙනවා. එතෙන් යනකොට මේ මනුස්සයා නෙමෙයි පෙන්වන්නේ මිනි ඔලු කට්ටා. මනුස්සයා නෙමෙයි පෙන්වන්නේ ඇටසැකිල්ලක්. මනුස්සයා නෙවෙයි පෙන්වන්නේ හැම ගලවලා පෙන්නනවා. ඉතින් ඒ ටික බලනකොට වෙන මන කුණු කොන්තුවක් නෙමෙයි තියෙන 32ම ගලවලා බැලුවොත් අසුචි. අසුචිනෝ පච්ච වේකති. මේ ඔක්කොම එකතු වුණාට පස්සේ ඔක්කොම සැට් කරලා රූප සුන්දරි තරඟයට බිකිනියක් ඇඳගෙන ඇවිදිනකොට අන්නේ අම්මේ කටත් අරගෙන දිවත් එකලගෙන කියලා පිරාගෙන බලන ඉන්නවා. පොහ කොටම පින නැහැ. මේක බලන්න පොඩ්ඩක් ගලවලා බලන්න උඩ තියෙන CV විතරක් මොකක් වෙන්නේ? බල්ලෝ ඇවිල්ලා කනවට පොඩු අරගෙන තියානින්න වෙයි කියලා තියෙනවා. ඒක කෙල්ලෙක් නෑම්බියක් හැම ගහලා ගත්තොත් එහෙම එළියට. ඔය පොඩි සිවිය විතරක් ගලවලා ගත්තොත් මොකද්ද ඉතුරු වෙන්නේ? එහෙව් ලෝකයක ජීවත් වෙනකොට කාට හරි පුළුවන් වෙයිද කියලා අහනවා මේ ඕලා මේ මනෝමය අත්පැටිලාභේ දිහාම නොසැලී මේ භූතය තමයි ඉන්නේ. මේ හොල්මන තමයි තියෙන්නේ. මේක ඕන විදිහකට අඳින්න පුළුවන් 18 සන්නිය නටනවා වගේ නටනවා. බලාගෙන හිටියොත් ඉතාමත්ම දක්ෂව බලා හිටියොත් එහෙම නැත්නම් මේ රූප ලෝකයේ ගෙවන් කළ අරූප ලෝකෙට ගියොත් මේක සංඥාමය අත්පටලාවයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා කාම සංඥා ඕලාරික අත්පටලාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා ඕලාරික අත්පටලාවේ මනෝමය අත්පටලාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා මනෝමය අත්පටලාවේ සංඥාමය අත්පටලාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා සංඥාමය වශයෙන් යනකොට මේකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා මේකට මායයට පේන්නේ නැහැ උදු සංඥාවක් විතරයි. ඒකට දීපු නමක්. ඒකට දීපු ලේබල් එකක් විතරයි මේකේ තියෙන්නේ. වෙන මොකක්වත්ම ඇතුලේ නැහැ. ඉතින් ඒක දැකලා මේක කාමයට වැඩිය, කාම සංඥාට වැඩිය, ඕලාරිකත්ත පැටලාවට වැඩිය, මනෝමයත් පැටලාවට හොඳ දෙයක් කියන්න මුන්න තරම් නිවන් දැකලා තියෙනවා. මේක කාටත් තියෙන එකක්. කවදාකවත් අගය කරන්නේ නැහැ. ඒ නිසා ඒ චිත්තත් සාරිපුත්‍ර බුදුරජාණන් වහන්සේට අවිල සඳහන් කරනවා. යම් වෙලාවක ස්වාමීන් වහන්සේ අපි ඕලාරික අත්පටලාවේ ඉන්නවනම් අපිට කවදාවත් මනෝමය අත්පටලාවේ කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්න බෑ. සංඥාමය අත්පටලාවේ කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්න බෑ. මොකද අපි ඕලාරික අත්පටලාවේට බැඳිලා. ඒකට තණ්හා කරනවා. නිසා අර්ධකින් අපි අයින් වෙනවා. යම් හේයකින් කවුරු හරි බණ භාවනා කරලා ධාන උපදවාගෙන හෝ මනෝමය අත්පටලාවට ගියොත් එයාට කවදාකවත් ඕලාරික අත්පටලාවගෙන හිතන්න බෑ. හිතනකොටම ධානය කැඩෙනවා. ඒ වගේම යාට කවදාකවත් සංඥාමය අත්පත්ලාභයක් හිතා ගන්න හම්බෙන්නේ. යම් මේකෙන් ඕලාරික අත්පත්ලාභයෙන් මනෝමය අත්පත්ලාභය කියලා සංඥාමය අත්පත්ලාභයට ගියොත් එයා එතන ඉඳලා කවදාකවත් කාම ලෝකයේ හෝ ඕලාරික අත්පත්ලාභය සංඥාමය පැත්තට හිතනකොට මේක පිළිපිරිනවා. නිසා මේ තුන එකිනෙකට වෙනස් හැම කෙනෙක් ළඟම තියෙන එකක්. කවදාකවත් ඒ කටියට සියුම් දෙයට යන්න බෑ මේ ගොරෝසු දෙයට තියෙන ආසාව නිසා. දැන් අපි කරන්නේම ඒක වඩන එක තමයි. ඒක බුද්ධියට සින්න කරගන්නයි හදන්නේ. ගොරෝසු දේ මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ ගේ, මේ මගේ රුචිකත්වය කියලා අල්ලන්න හදනකොටම අපි අර මේ මනෝමය අත්පටලාභ ස්වරූපේ දැක දැක දැන දැන ප්‍රතික්ෂේප කරනවා. සංඥාමය පැත්ත දැක දැක දැන දැන ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ගිහිල්ලා අහනවා මොගරාජ මානව කෑ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ කෙනෙක් මේ ලෝකයා කියන්නේ ඒ ලෝකේ මේ ලෝකේ ගැන දෙවියන් බ්‍රහ්මයන් ගැන මොන විදිහටද බලන්නේ කොයි විදිහට බැලුවොත් ස්වාමීන් වහන්සේ ගැලවෙන්න පුළුවන් කියලා. ඉතින් අපිට එකක් අල්ලනකොට අනිත ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. නමුත් මේ තුනම හැම කෙනාටම ඕනම වෙලාවක යන්න පුළුවන් දේවල්. එකක් ගැනීම නිසා දෙකක් ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඥාන දෝ ඥානපෝනික ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අපි යම් වෙලාවක රූපයක් බලන්න තීඳු කරනකොට ඒක හිතලා කරනවද වෙනවද දන්නේ සද්ද සියල්ල ප්‍රතික්ෂේප වෙනවා ගඳ සියල්ල ප්‍රතික්ෂේප වෙනවා රස සියල්ල ප්‍රතික්ෂේප වෙනවා පහත සියල්ල ප්‍රතික්ෂේප වෙනවා මනසෙන් කියන කඩේ සියල්ල ප්‍රතික්ෂේප එකක් ඇල්ලීම නිසා පහක් ප්‍රතික්ෂේප වෙනවා ඒ මිනිසයා දන්නවනම් ඒ ප්‍රතික්ෂේප වෙච්ච දේවල් ගියා ගියාම යාය කවදාකවත් ගන්න බෑ කියලා මේ එකක් තෝරනවා කියන්නේ පස් දෙනෙක් ප්‍රතික්ෂේප වෙනවා. මෙන්න මේ ඔක්කොටම සමහිතින් බලන්න පුළුවන් නම් තේරෙනවා මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාව මේ එකක් අල්ලනවයි කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපට ඕනේ නම් ඒ පහ අල්ලන්නත් අයිතිවාසිකම තියෙනවා. නමුත් මේකට තියෙන බැඳීම නිසා, කෑදරකම නිසා, මේකට තියෙන తත්‍ර తත්‍රාභි නන්දන නිසා පහක් ප්‍රතික්ෂේප වෙච්ච බවක්වත් දන්නේ නැහැ. ඒක ගැඹුරුම උගන්වීමක්. රූපයක් බලනවා කියලා කියන්නේ ශබ්ද ප්‍රතික්ෂේප කරනවා. ඇහ කන ඇහ වැඩ ගන්නවා කියන කන ප්‍රතික්ෂේප වෙනවා. නහය දිව කය. මොනක්වත්ම නොකර ඉන්නකොට බලන්න මොකද වෙන්නේ කියලා. පහම වැඩ. රූප ගන්ධ රද්ද ස්පර්ශ ඔක්කොම ඇහ කන දිවනාස ඔක්කොම වැඩ ඔක්කොම බලුවමනයක් ආයි. ඔක්කොම පිසිගේ පලාමල්ල වගේ පේනවා. මේ සේරම තියෙනවා එකක්වත් තෝරලා නැහැ. ඒකට බුදුහාම කියනවා සක්විති කියලා. තමන් ළඟ තියෙන. නමුත් එකක් තෝරනවා කියන්නේ ඒකට කෑදරනවා කියන්නේ ඔක්කොම නැති වෙනවා. ඒ නිසා choiceless awareness කියලා කියනවා. evenly suspended attention කියන කොයි එක ආවත් එකක්වත් තෝරන්න එපා. එකක්වත් විනිශ්චය කරන්නත් එපා. ඒකට රුචි අරුචිකම් දෙන්නත් වෙයි. ඒගොල්ලන්ට ඇවිල්ලා නටලා යන්න කියන්නේ. වේදිකාවට දෙන්න මේක නටලා යන්න. ඔක්කොම තියෙන්නේ බලුව බමණයක් විතරයි. ඔක්කොගෙම නැටිල්ල සිද්ධාර්ථ කුමාරයා ගිහි කියන්නේ අතාරින්න ඉස්සෙල්ලා අර නාටිකාංගයේ රංගනේ විතරයි. බලන්නත් එපා ඒක දිහා. බලනවා වගේ ඉන්න පොට්ටෙක් වගේ. ඇස් ඇත්තේ නමුත් පොට්ටෙක් වගේ මේ නාටකම දිහා බලයි. කන් ඇත්තේ වීරෙක් වගේ ඉන්නවා. පූර්ණ අවදියෙන් හැබැයි එකක්වත් තෝරන්නේ මොකක්වත්ම නැහැ ඔක්කොම වෙනකොට පේන්න පටන් ගන්නවා මේ රංගනීය කාලයට අහු වෙන දෙයක්වත් නෙවෙයි දේශයට අහු වෙන දෙයක්වත් නැහැ එකම රංගනයක් තියෙන එකම ඒකට කියනවා ෆ්ලක්ස් කියලා කියන නැත්නම් ඒකට කියනවා බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ සන්තතිය කියලා. ඒ සන්තතිය ගැන පිළිගම නැහැ. බොරු. ඒකේ වයසට ගියා නැහැ කියලා දෙයක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. පොහසත් දුප්පත් වෙන මේ රංගන එකමයි තියෙන්නේ. මේ රංගමයට එක එක දෙන අර්ථකතන උගේ උගේ තකතිරුකම හැටියට සිද්ධ වෙනවා. තමන්ගේ මෝඩකමේ හැටියට ඒකට අර්ථකතන. ඒක ලියලා ළඟ ඉන්න එක නැති කරඬු කරනවා. උඹට තේරෙන්නේ නැතොර මට තේරෙන ඕ බලපන් මට දැනෙත් හැටි කියලා. එකම දේ ඉතින් අපිට ඕනේ නම් ඒ ශූන්‍යතා දර්ශනය දකින්න එකකටවත් ප්‍රෙෆරන්ස් දෙන්න එපා. එකකටවත් විනිශ්චය කරන්න යන්න එපා. එකකටවත් හරි වැරදි බලන්න යන්න එපා. එකකටවත් විනිශ්චය කරන්න නැතුව එහෙම නැත්නම් තෝරන්න නැතුව දේශ බලාන ඉදීමද කියනවා විපස්සනා කියලා. නැත්නම් ශූන්‍යතා දර්ශනය කියලා. ඉතින් ඒකෝට බෙන්තිනේ නිකමෙක් බලා ඉන්නවා වගේ. බකන් නිලා ඉන්නවා කියලා දෙන්නේ. බකන් නිලා ඉඳලා තමයි විපස්සනා කරනවා කියන්නේ. එහෙම නැත්නම් දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇස් තියෙන කාටවත් කරන්න බෑනේ මේක. ඉගටිගෙන මෙච්චර වින්කොල්ලල ඇස් දෙක ලැබුවාට පස්සේ අයි අපේ මේ නාටික අංගනාව කියලා නටනකොට රූ රසේ আদি නාලේසේ අත් ලෙල දිදී විදුලිය පබා මේක බලන්න තියනවා මෝඩෙක්. තකතිරුවෙන් බලන්න එපා කටෙමුත් බලන්න ඒක තියා. ඉතින් ඒක තමයි මේ సౌందර්යය කියලා කියන්නේ. පුළුවන් නම් මේක තියා බලලා නොදැක්කා වගේ ඉන්නවා කියලා කිව්වා. ඒකට කියනවා ශූන්‍යතා ආදර්ශයට මායයට අපිව පේන්නේ. ඒ නිසා මේ දැකීම බැලීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එකක් තෝරන එකේ. මේ ජීවුණාට පස්සේ එකක්වත් නොතෝරා ඉඳ බැරි පුදුම ගායක් නෑ අපිට තියෙන්නේ. පුදුම කෙලේශයක් නේ තියෙන්නේ. තොගියක් දුන්නාට පස්සේ දැන් සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න සබන් જાති 60ක් 70ක් තියෙනවා. ඔය හැම එකේම තියෙන එකයි. ලේබල් එක විතරයි වෙනස්. ඒ වුණාට අපි අල්ලපු ගෙදරක් කියනවා අරක තමයි හොඳ එක. අනව ගන්න බා මේක ගන්නයි කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් දෙනකොට මේ අපේ සෞඛ්‍යයට බල්ලා දෙනවද ඒක? නෑ. මේ choice එක නිසා අපි තෝරන්නේ අපායමයි. කවදාකවත් දිවි ලෝකේ තෝරන්නේත් නැහැ, ශූන්‍යතාවේ තෝරන්නේත් නැහැ. ඒ නිසා කාර්යතා කැදරයට කන්න දෙන්න ඕන. ඌ කාලම නැහිනො. පෙරේතයාට ඔප්ෂන් එක දෙන්න ඌ තෝරන්නේ අපායමයි. ඕනම වෙලාවක වතුර බහලා යන්නේ මිටි තැනින්මයි. එහෙම නැත්නම් බුදුරජාණන් සඳහන් කරන ඇහැට කනට නාසයට දිවට කයට මනට ඔක්කොම අරමුණු දෙන්න වැඩියෙන්ම කෙලෙස් වෙන අරමුණ නිකම්ම ඇදලා යන. අයකට කවුරක් කටු ගහේ කටුකුල් කරන්න ඕන කමක් නැහැ. ඕනම කෙනෙකුට දුන්නොත් පහම, හයම වැඩියම කෙලෙසේ තියෙන තැන ඇදලා යනවා. ඉතු කිනක මගේ මානවයිතු වාසි ගන්න. එන්න බා මගේ වැඩට ඇඟිලි ගහන්න. මම මං ඒක රස විඳිනවා. කියලා නේ කාපං. ඔබට ඕන කාපං. දෙන්නමයි තියෙන්නේ. පුළුවන් තරම් දුන්නාට පස්සේ මිනිස්සෙකුට තේරීමට දේවල් දුන්නයි කියලා කියනෝ සදා සොත්ති. අපායේ. කවදාකවත් ඌ හික්මීමකට යන්නේ නැහැ. වැඩි ගාන දැන් ඔය মালටි මිලියන් කම්පැනි වල මොනවද අපිට කරලා තියෙන්නේ? එම ප්‍රොඩක්ට් එකේම විවිධ වේරියේෂන් දීලා තියෙනවා. ඉතින් මනුස්සය උඩ බල බල ඉන්න කොයි එක තෝරන්නද බෑ. ඌ මැරලා යනවා මිසක් එකක්වත් ගන්න බෑ. උදැන්සි කියන මේක පුළුවන් තරම් පටු කරන්න. පටු කරලා මේක හික්මීමකට ලක් කරන්න. ලක් කරලා සම්පූර්ණ හැකියාවෙන් එහෙම නැත්නම් කියන එකට අප්‍රමාදේ කියලා අප්‍රමාදේ මේක දිහා බලන ඉන්න මිනිසුන්ට පිස්සු වටන්න තිය ඕනේ නම් නැත්නම් මාර පාක්ෂික කරන්න ඕන නම් මරණ දෙන්න ඕන නම් ගොඩාක් සුකොබ්බෝගි දේවල් දෙන්න. දීපු ගමන් ඇහැරෙන්න පෙරලෙන්න ඉඩක් නැහැ. ඒකත් වැඩි ගොඩක් තරුණ අයට. ඒ වෙනුවට මේ තේරීමේ හැකියාව සහ තේරීමෙන් Taman තේරෙන බව දන්නේ. where were you go there you are කියලා අපි තෝරන්නේ අපේ මන අපේ හැටියට තෝරපු දේ තමයි අපිට සම්බන්ධ වෙන්නේ ඒකෙන් තමයි අපාය. තෝරන්නේ නැතුව සිටීමේ හැකියාව තමයි අපිට තියෙන ශූන්‍යතා දර්ශනය. ඒක තමයි තපත කියලා කියන්නේ. දින දෙයක් කාලා කරවන්නේ ඊටපස්සේ. කවුරු හරි තම්බලා දෙන දෙයක් කාපන් ඌකේ ලුණු මිරිස් මදි අනම්මන මොකක් කියන්නේ යන්නේ කවුරු හරි එල්ල දෙන වැදුරක බුදිය ගනි එදා ලෝකෙ තියෙන ලොකුම ඇඳ උහින් එහාට යන්නේ එනිසා මේ හිඟා කනවා විතර වටිනා ජොබ් එකක්. කොහෙවත් නැහැ. ඉතින් ඔය හිඟන්නට ඔය දුණු බත් දෙන දේ කාපන්. කාලා ජොලියේ හිටපන්. පුළුවන් නම් කාලා වරෙන්කෝ. ඉතින් කාටද පුළුවන්නේ මේ මෙච්චර අතපය හයිය තියේදී ධන දහන්‍ය තියේදී කවුරු හරි දෙන දෙයක් කාලා ඉන්න. දැන් සිද්ධාර්ථ කුමාරයා බහලා ගියාට පස්සේ මාලිගාවෙන් රජ පැටියානේ හිඟන්නේක් විදියට හිටියේ මොන තරම් ජීවන ජීවිතයක්ද? අවුරුදු 45ම අනුන්ගෙන් යැපෙන්නේ. ඒක නිසා මිනිස්සේ කවුරුදු 7ක් බත් කනකොට ඌ අලුත් වෙනවා ඒක. දැන් අවුරුදු 7ක පස්සේ මොනවක් අහිිට නැහැ මේ ඇඟේ. ඒ නිසා පැවිදිලා අවුරුදු 7 යනකොට මේ අනුන්ගේ ඇඟක් තියෙන්නේ. උඹලට ඕන නම් රකපල්ලා. උඹලට ඕන නම් කවපල්ලා. උඹලට ඕන නම් ආවපල්ලා. ඕන දෙයක් කරපල්ලා. බාහිර දිලා නිකන් ඉන්න ගියාම ඒක සම්පූර්ණ සෝබා ධර්මයට යනවා. කව බලන්න පැවිද්දවද මොන තරම් සුඛෝභෝගී දේවල් වලට අහුවෙලා මොන ගිහින් වැඩි අහපන්නේ නැහැ. ඒ වගේම යෝගාවචර කියන සත්තු ඒත් ඒ වගේ. පැවිද්ද වගේම තමයි. පිස්සුමයි කෙලින්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ මේ මේ දින දෙකක් කාලා ඉන්න. හ්ම්ම්. ඒකට ඇහිලා අයිතිවාසිකම් ඉල්ලන. ඉතින් මේ ශූන්‍යතා දර්ශනයද එහෙම නැත්නම් මේ කාම දර්ශනයද කියලා බැලුවොත් මේ මේ පාඩු පාඩු ටිකක් මේ මේ වගේ කියන මේ පිස්සු කෙලිනව ටිකක් කරලාමයි තේරුම් ගන්න. ඒ නිසා ඒකට දොස් කියන්නත් බැහැ. ඒවා නිකන් හුරතලියට දාගන්න. ඒකල දැනගන්න ඕනේ කවදද මම වාඩි වුණාට පස්සේ සක්මණට ගියාට පස්සේ එන දේ බාර ගන්න කැමතියි. ඒක හරියට බෙදෙන ඕනේ දානයක් වළඳන එකක් වගේ. කුයි කුයිලාත් කැමති කියලා. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ ආනාපානි කොහොම සමත කරන්නේ විපස්සනා කරන්නේ කියලා මේ කොහෙදෝ නැති ප්‍රශ්න නෙමෙයි. ආනාපානි දිහා බලලා පේන දේ කියපන්කෝ. එතකොට කීත හැගිනේ මේ කේල් ගහ ගන්න දයන්නේ බොල් ගහ ගන්න දයන්නේ කියලා. ආනාපානි තව ඇවිල්ලත් නැහැ. අහනවා ආනාපානි කොහොමද අපි සමත කරන්නේ? කොහොමද විපස්සනා කරන්නේ? ඉතින් මේ මේ අදහස මොකද්ද? මේ ප්‍රායෝගික භාවනාවක් නෙවෙයි. අර තියරි එක එහෙම නැත්නම් මනසේ දාගත්ත දේවල් වමාරා කෑමක් මෙතන සිද්ධ වෙනවා. ඒ ශූන්‍යතා දර්ශනයට අනුව මේ කය. එහෙම නැත්නම් කියන මේ ඕලාරික අත්පටිලාභේ. බුද්ධෝත්පාද කාලයට විතරක් දෙවෙනි වෙන මේ manussත්ව ප්‍රතිලාභේ කවුද අගේ කරන්නේ? එක්කෙනෙක් තමන්ගේ manussත්ව ප්‍රතිලාභේ අගේ කරනවා නම් ඒ කාන්තේ මසල්ලසියට ප්‍රේම කරනවා. කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ කයෙන් වෙන් වුණාට අපි එක හිතින් ඉන්නේ. ඒ නිසා අපි අතර මේ වෙනස්කම් පංගුපේරු තියෙනවා නම් ඒ කියන්නේ මේ මනුස්සයා පැහැදිලිව මාර්ගපාක්ෂිකව ගත කරන්නේ එවැනි කෙනකින් අයින් වෙන එක. අතේවනාච බාලන කියලා පැත්තකට වෙන එකයි තියෙන්නේ. ඒකත් සිද්ධ වෙනවා. කයත් එක්ක ජීවත් වෙන හැම වෙලාවෙම අසත්පුරුෂ සංසේවණින් අපි අයින් වෙනවා. අපි සත්පුරුෂ සංසේවණයට කිට් වෙනවා. ඒකත් දන්නේ අපි හිතට කැමැත්තක් නැහැ කයට හිත ගියාම. එළියට එන්න බලන්නේ නිකන් මේ රබර් බෝලයක් අත තියලා යට කරගෙන ඉන්න වගේ වතුර. අත්හරපු ගමන් භුක් කාලේ එළියට එනවා. ඒ මොකද මේක මේ ශරීරයත් එක්ක මමත් එක්ක වර්තමාන මොහොතත් එක්ක මම දැන් මෙතනත් එක්ක ජීවත් වෙනවා කියන එක අපි බංගලොත් භාවයක් විදිහට සලකන්නේ. ඉතින් ශුන්‍යතා දර්ශනය කියන්නේ ඕකයි. හැම වෙලාවෙම මම දැන් මෙතන කියන තැනට ගියා නම් අපි ප්‍රතිපදාවේ ඉන්නේ. තව වැඩ ගොඩක් තියෙනවා. නමුත් මේක හොඳම දර්ශනය, හොඳම තාක්කිය මම ඒකට පිරිච්ච ගතියක් තියෙනවා සාසනික පිරිච්ච ගතියක් තියෙනවා මොකද මේ කයට හිත ගියාම අකුසල් සිද්ධ වෙන්නේ කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ අර කොන්ෆරන්ස් එකට ආපෙ කෙනෙක් කියනවා මේ කය නිවන් දැකලා තියෙන්නේ ඒ නිසා හිත කයට ගිය ගමන් හිතත් නිවන් දකිනවා කය නිවන් දැකලා තියෙන්නේ හිත අතීතයට ගියවම අනාගතයට ගියවම වෙන තැනකට වෙන දෙයකට ගියවම මාර්ග පාක්ෂික වෙනවා ඒ නිසා මේක අර වල්සත්තු 6 දෙනෙක් අල්ලලා බැඳගෙන ඉන්නා වගේ පුළුවන් වෙයිද මේ අදහස දීලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ කයට ප්‍රේම කරන්න. එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතට ප්‍රේම කරන්න ඔයින් යායට මෛත්‍රියක් මට නම් තේරෙන්නේ නැහැ. මේ Taman ඉඳගෙන ඉන්න කයට මෛත්‍රී කරනවට ඇර ඉන් එහාට මොන මෛත්‍රියක් කවුරු කියන්න ගියත් මම තියෙන්න පුළුවන් මම එහෙම වාද කරන්න යන්නේ නමුත් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. සුඛී අත්තානම් පරිහරාමි. මට ලැබිච්ච ජීවිතේම සූත්‍රේ පරිහරණය කරනවා. කවුරක්වත් කියලා දෙන්න ඕන කමන්නේ අන්න ඒකට යන්න අපි කීයක් ක්‍රම වලින් හිත හදාගෙන තියෙන්න ඕනේද මේ එළඹ සිටි සිහිය වර්තමාන මොහොත එහෙම නැත්නම් මෝග රාජ සදා සතෝ දිග්ගටම සතියෙන් ගත කරනවා නම් ඒක තමයි මේ මේ ශූන්‍යතා දර්ශනය කියලා කියන්නේ ඒකත් ආරම්භක තේචේ හම්බ වෙන්නේ නැහැ අඩු ගානේ වර්තමාන මොහොතේ ගත කිරීම වටිනා දෙයක්. එකම දේ ඒකමයි ඒකායන මාර්ගය කියලා තේරුම් ගැනීමම නිවනක් කියලා කියයි. ඒක මේ පොතේ තේරුම් ගන්න එක නෙවෙයි කල්ලාලි කියලා දෙන එක නෙවෙයි. Tamanට වැටෙන්න වෙන අනී ලැබිච්ච බුද්ධෝත්පාද කාය ලැබිච්ච manussත්ව ප්‍රතිලාභේ හැම වෙලාවෙම මේ Tamanගේ කයත් එක්ක ඉන්න බලන්න. ඒ මනුස්සයා මායයට අහු වෙන්නේත් නැහැ. ඒ වගේම විදේශයක් කියලා එක්කුත් නැහැ. යන දැනක ඉන්නේ මේ කයත් එක්ක. ඒකට එයාට වෙනම ආරක්ෂක විදියක් හෝ මොකක්වත් ඕනේ කරන්නේ මේ කයට හිත දැමීමම ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියනවා. මේ කයේ හිත පැවැත්ීමේ ධර්මතාවය රකිනවනම් නැත්නම් සතිය රකිනවනම් අනිවාර්යයෙන්ම ධර්ම ආරක්ෂාව ලබනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී මේක රකින්න. ඒක රකින හැම චිත්තක්ෂණයකම ධර්ම ආරක්ෂාව ලැබෙනවා. වින් එපිට මොනම ක්‍රමයකට අපි කරන්න ගියත් ඒ අරසාව විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ සතියෙන් ලැබෙන මේ අරසාව මේ මොගරායි සූත්‍රය හරි ලස්සනට විස්තර කරනවා. විස්තර වෙනවා. මේ ශුන්‍යතා දර්ශනයට අවශ්‍ය වෙලා තියෙන මේ සදා සතෝ නිතරම සතියෙන් ගත කිරීම නිසා ඒ සතියෙන් ගත කිරීම සඳහා යම් ප්‍රමාණයකට ජීවන රටාව සකස් කරගත්ත යම් ප්‍රමාණයට අපකප වෙච්ච කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් හදිසි වෙන්න නෙවෙයි මේ සතිමත් වීමේ කලාව පුළුවන් තරම් සතිමත් වීමේ කලාව පම්මනක්ම දැනගත්තත් ඇති කියන්න පුළුවන් ආරම්භක ශේෂයට ඒක වැඩි වෙන බවට දියුණු වෙන බවට අඛණ්ඩ බවට ලකුණු පේනවනම් කලබල වෙන්න එපා හදිසි වෙන්න එපා ඔක බොහෝම හිමේ තමයි ගැම්ම ගන්න. අන්න ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න. ඒ අනුග්‍රහ කිරීමට අනුග්‍රහ කිරීමේ ක්‍රමයට විවිධ නම් දෙන්න පුළුවන් සතිපට්ඨානෙ කියන්න පුළුවන් කායගත සති කියන්න පුළුවන් ඕන්නම් ශූන්‍යතා දර්ශන කියලා කියන්න පුළුවන්. එනිසා මේ ධර්ම දේශනාව සිළු දිනාට තමන් ඒ කරගෙන යන වැඩවලට තව තවත් ශූන්‍යතා දර්ශනේ පහළ වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සම්බන්ධ වෙච්ච සිළු දිනාටම තෙරුවන් සරණයි. Thank you. දැන් ඊයේත් පියන්ට බින්දීම ආදී කටයුතු කරන්න බැරි වුණා. ඒ නිසා අපි අද ධර්ම දේශනා સમાප්තියේ සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවකදී වගේ ettavata chati gata සජ්ජායනා කිරීමේ පේන නොපෙන සීල සත්‍යයන් සමග අපේ මේ කුසලයේ හදා බෙදා ගැනීමට පෙළඹෙමු. ettavata cha gammehi sambandang punya sampadan සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ පුතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතාචගම්මේ හි සම්භතම් පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං සට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සදං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය satu satu satu, sebuah petta, satu satu anu mau anu mau di tabang සාදු සාදු අනුමෝදාමි කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සීලෝ